කැඹුරට ගම්බීරත්වයට ක්‍රමයෙන් බැසගත්තා. ඒ අනුව ਸਰවචනාංශේ ඒ සූත්‍රානුසාරයෙන් පෙන්වව දාරනවා මෙවැනි ශාසනයක් ලෝකේ පහළ වෙච්චාම ඒ ශාසනයේ ආනිසංස ගොඩාක් තියෙනවා රාශියක් තියෙනවා. ඒ ආනිසංස සියල්ලම යොමු වෙලා තියෙන එකම රසයකට එකම දෙයකට ඒ අවසාන ඒ රසයට ඒ ඵලයට ළඟා වෙන්න ඉස්සෙල්ලා ගොඩක් අතුරුඵල රාශියක් හම්බ වෙනවා. ඉතින් අසත්පුරුෂයාට ඒ සෑම අතුරුඵලයක්ම උගුලක් බවටපත් වෙනවා. අසත්පුරුෂයාට ඒ සෑම අතුරුඵලයක්ම අහුවෙන තනක් උපාදාන කරන තනක් බවටපත් වෙනවා. ඒ නිසා ඒ අතුරුඵල ලැබෙන්න කලිනුත් අතුරුපල් ලැබුණට පස්සෙත් මේ ශාසන Brahmacharya එල්ල වෙලා තියෙන්නේ මොකටද කියන එක අවසාන ඵලය මොකක්ද කියන එක පිළිබඳව හැඟීමක් නැති වුණොත් ලැබෙන හැම ඵලයකින්ම ඒක නා විනාශයටපත් වෙනවා ඒක නිසා දේවදත්ත ඉෂ්ටවිරයෝ නැත්නම් දේවදත්ත ස්වාමීන් වහන්සේ ඒ වගේ අනෙකුත් ਸਰවඥ ශ්‍රාවකයන්ට වඩා වැඩිපුර ඒ යම් යම් අතුරුඵල ලැබලා ඒක අධිමානයකටපත් වෙලා ඒකේ වනසටපත් වෙච්ච හැටි සහසෙන්ට කැලලක් ඇති කරපු හැටි විශාල පිරිසක් නොමග යවපු හැටි ප්‍රථම වතාවට සංඝ භේදයක් ඇති කරගත්ත හැටි තමන් ආනන්තරිය අකුසල කර්මවලටපත් වෙච්ච හැටි ඔක්කොටම හේතුව ලැබිච්ච අර අතුරුඵල ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා අසත්පුරුෂයාට තමන්ට ලැබෙන හැම ඵලයක්ම අහේනියට හිටිනවා. අරියාදුවට හිටිනවා. ඒක හරියට උණ ගහක මල් පිපුණා වගේ කියලා තියෙනවා. කෙහෙල් ගහක කැණක් හැදුනා වගේ කියලා ඒ උණ ගහක මල් පිපිච්චාම උණ පඳුර විනාශ කරනවා. ඒක නිසා ලැබෙන ලාභ සත්කාර සියල්ලම අසත්පුරුෂයාගේ විනාශය පිණිස හිටිනවා. ඒක ලාභ සත්කාර වල දෝෂයක් නෙවෙයි. ඒවා කෙරේ පිහිටන ආකාරයේ දෝෂේ. ඉතින් ඒ නිසා සරුවචන වහන්සේට මේ අවසාන ඵලයට ළඟා වෙන්න කැමැති කෙනාට අනිකුත් සියලුම ගුණධර්ම රාශියක් ගුණචරිත රාශියක් හදාගෙන ඒ හරහා තමයි ඒ අවසාන ඵලයට යන්න පුළුවන් වෙන්නේ. නමුත් කිසිම කෙනෙකුට ලෝකේ ඒ අවසාන ඵලයේ දක්වා ඒ අධධාන ගමන දීර්ඝ ගමන ය아가න්න තරම් ශක්තියක් නැහැ, පෞරුෂත්වයක් නැහැ. ඒ නිසා උගදෙනෙක් අර අතුරුමගදී හම්බෙන අතුරු පළවලට සතුටු වෙලා ඒක නිෂ්ඨාව බාටපත් කරගෙන මම සරුවචනාංශික කියපු දේ කරලා තියෙනවා මම සරුවචනාංශික කරපු දේ ප්‍රතිඵල ලැබලා තියෙනවා මෙන්න මෙහෙමයි සරුවචනාංශික කියලා තියෙන්නේ කියලා නානාවිද වාද නානාවිද මිත්‍යා දෘෂ්ටි පැතිරෙන. ඉතින් අන්නේ පැතිරෙන ලෝකේ කවුරු හරි ඒ වගේ අතරමඟදී හම්බෙන දෙයක් ලොකු කරලා කතා කරන අනිකුත් කෙනෙක්ගේ බසකට රැවටිලා අමාරුවේ වැටෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මොකද මනුෂ්‍යයාට මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන්න තියෙන බොහෝම දුෂ්කර රාශියක්ම ඇත. ඉතින් ඒක නිසා යම් ප්‍රතිඵලයක් ලැබීම හොඳයි කියලා අදහස් කරගෙන යන කට්ටිය අරමුණු කරගෙන යම් යම් අතරමැද ප්‍රතිඵල හම්බෙච්ච අය ඒක අවසාන නිෂ්ඨා ඵලයේ වශයෙන් පෙන්නමින් හරියට සාසන විලෝපන කරනවා. ඒ කවුරු විලෝපන කරත් අහුවෙච්ච එකනා තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනාටම ඖෂුත ඥානයක් අවශ්‍යයි. මේ සාසනයක් වගේ එක වැඩ කරගෙන යනකොට මේ නිෂ්ඨාවතියෙදී නැත්තම් අදි කුසලයේදී ලාමක කුසලයට රැවටීම මාර් බලවේගයක් කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒ කෙනාට දරුණු වදයකට කරදරයකටපත් වෙන්න වෙනවා. ඒ නිසා ਸਰවචනාංශය හැම තැනදීම ශ්‍රද්ධාව ආයශරයක් ඉස්සරහින් තියෙනවා. මේ ලාමක දේවල් අදහන් දෙපා ඒවට වැඩිය මේකේ හරයක් තියෙනවා පද්ධතියක් සාරයක් තියෙනවා. ඒ සාරය ලැබෙන තෙක් මේ ප්‍රයත්න අතාරින්න එපා. අතරමැදදී ලැබෙන ප්‍රතිඵල තමන්ට අරියාදුවට පිහිටන්න ඉඩ තියෙනවා කියන මේ දේ පෙන්නන්ට ඉදිරිගෙන හර දක්වන ලද වටිනා සූත්‍රයක් මේක. ඉතින් ඒකට උපමාවක් අරගෙන තියෙන්නේ හරයක් නැත්නම් සාරයක් එනනම් අරටුවක් වටිනා ගෘහ ගෘහ භාණ්ඩයක් හදන්න අරටුවක් හොයාගෙන යන කෙනෙක් එවැනි අරටු සහිත පණ ඇති ගහක් දැකලා අරටුව නෙලා ගන්න දන්නේ නැතුව ඒ වෙනුවට ගහේ තියෙන අතුයිටි හෝ කොත්ත හෝ සෙවල පට්ටේ හෝ එලේ හෝ අරගෙන ගියොත් ඵලය ගැන දන්න සත්පුරුෂයෙක් ඒ කෙනාට කතා කරලා කියනවා ඇවිල්ලා ඔයාගේ අදහසත් හොඳයි ගිහිලා තියෙන තැනත් හොඳයි නමුත් ලබාගෙන තියෙන්නේ ඒ ලැබිය යුතු ආරපද්ධතිය නෙවෙයි ඊට වඩා ලාමක දෙයක් කියලා ඒ සත්පුරුෂයා වගේ ਸਰවචන් වහන්සේ ඒ මහා තාරෝපම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ජීවිතයේ කාංකටළු සහිත ජීවිතයේ අසමබර ලෝකයේ ලාමක ප්‍රතිඵලගෙන හැර පාන දක්වන අයට ශ්‍රාවකයෝ වැඩි. ඊට වැඩිය අමාරු දෙයක් ගෙන හැර පාන අයට ශ්‍රාවකයෝ අඩුයි. අවසාන නිෂ්ඨාව එහෙම නැත්නම් මේ අකුප්පා චේතෝ විමුක්තිය කියලායි මේකේ ඒ මේ ආරෝපම සූත්‍රය අවසාන ඵලයේ ගෙන හරපකර තියෙන්නේ. එහෙම දෙයකට පෙළඹෙන්නෙම නැති තරම්. පෙළඹෙන්නම කවුරක්වත් නැහැ. ඒ ඔක්කොමලා ඊට මේ පිට තියෙන මොකක් හරි කමක් නැහැ ලබා ගන්න ඕනෑ කියන අදහසෙන් කටයුතු කරන ගතිය මායාවේ උගුලක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. කාමාතේ පඨමාසේනා ဒ ුතියා අරති උච්චති කියලා මාර තේන 10ක් කතා කරනකොට පළවෙනිම මායාගේ උගුල තමයි කාමේ. අපි දන්නවා තෘෂ්ණාව නිසා අපි සංසාරේ බැඳලා තියෙන්නේ කියලා. ඒ මායාගේ මේ උගුල ගලවන්න අපි භ්‍රමචරියක් සඳහා නෑයින් සහ වස්තු අතහැරලා පෙළඹුණාට පස්සේ ඊගාවට වැටෙන්නේ මේ අරතිය කියන මාර බලවේගයට අධිකුසලයේ තිබියදී ලාමක කුසලයේ පස්ස යනවා. ඒක මේ ශාසනයක් දිහා බලනකොට රටක් දිහා බලනකොට නිකායක් දිහා බලනකොට බොහෝම ලස්සනට පේනවා අධි කුසලයේ මේ සර්වචන්නාංශයේ දේශනා විලාසය බව දන්නවා. නමුත් අධි කුසලයේ පිනිපිනි මේ ලාමක කුසල් વિશે දඟලන පිරිස දිහා බලනකොට ඒ ඇත්ත ශාසනයක් අඳුරගෙන තියෙන හැටි පිළිබඳ සංවේග පහළ වෙනවා. ඉතින් ඒක නිසායි සර්වචන්නාංශයේ දේවදත්ත වගේ අනලාමක කුසලයට සෙනග බඳවාගෙන ශ්‍රාවකයන් වැඩි කරන්නට වෙනම ශාසන හදන්න පෙළවෙන අය නැති වුණත් තමන් ළඟ මේ අධි කුසලය තිබියදී ලාමක කුසලයට ඇදෙන ගතිය තියෙන තාක්කල් මායයකට උපක්‍රමයක් යොදනවා ඊට පස්සේ මායයට පැනලා වැඩකුත් නැහැ උපක්‍රමයට ඉදිරිපත් වෙන පුදුරට පැනලා වැඩකුත් නැහැ තමන් කුසලයේ අධි කුසලයේ කියන දෙක හඳුනනවාද හඳුනාගෙන අධි කුසලයේ නාමයෙන් කුසලයේ ඉක්මවන්ට ලෑසිද කියන මේ මාත්‍රකාව මේ අදහස ලෝක વિશે කිසිම තැනක නැහැ. ලෝක વિશે තියෙන්නේ මොකක් හරි પરමාර්ථය තියෙනවා પરමාර්ථයට යනවා එච්චරයි. මේකේ එහෙම නෙවෙයි પરමාර්ථයට යනවා પરමාර්ථය එන්නේ එන්නේ ඒක තව පිරිසිදු වෙන්න පටන් ගන්නවා. අධි කුසලේ පේන්න පටන් ගන්නවා. පේන්න පේන්න පේන්න පේන්න Taman ඒ ඉහළට යන්න යන්න කන්දක් ඈතට යන්න යන්න සානුව ඈතට පේනවා වගේ ඒ අවසාන ඵලයේ දක්වම ශිඛරය දක්වම කඳු මුදුන දක්වාම යන්නේ නැතුව කොතනකරි නතර වුණොත් ඉතන්න පුළුවන් හිතිය තැනට වැඩි නම් උස තැනක තමයි ඉන්නේ කියලා. නමුත් මේ දේවදත්ත වගේ කෙනෙකුට අහුවෙච්ච බව එහෙම නැත්නම් ෂටගතියකට අහුවෙච්ච බව මායාවකට අහුවෙච්ච බව වංචනික ධර්මයට අහුවෙච්ච බව යා නොදන්න නිසා ඉතාමත් අනතුරුදායක තැනක ඉන්නේ. ඒ නිසා ඒකේනා සාරය සඳහාම කඳුනේ කන්දේ ශිකරය දක්වම එහෙම නැත්නම් මස්තක ප්‍රාප්තිය දක්වාම ගෙන යන්න වීරියමදිකම තමයි මනුෂ්‍යර තියෙන දුර්ලභම. අධධාන ගමනක් කරගන්න වීරිය නැහැ. අතරමඟදී හම්බෙන මොනවා හරි කුණු කන්දලක් තිබුණට වැඩිය හොඳ එකක් අල්ලගෙන එතන නතර වෙන ගතියයි තියෙන්නේ. ඉතින් ඒ ඒකට ගමනට නම් එච්චරම තදින්ම සම්බන්ධයක් නැති වුණාට ਸਰවචනanse සඳහන් කළා තියෙනවා සක්මන් භාවනාවේ ආනිසංශයක් වතේ අද්ධානක් අමෝ හෝති පධානක් අමෝ දීර්ඝ ගමනක් අතරමඟ නතර නොකර අවසානයේ දක්වාම යන්න අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රතිශක්තිය ඒවසීමේ ශක්තිය තියෙන්නේ සක්මන් භාවනාවේ. ඒක නිසා යම් කෙනෙක් සක්මන් භාවනා පුරුදු වෙනවා නම් ඒ කෙනා මේ පුංචි පාඩුවක් වුණාට පුංචි මන්දෝත්සාහිකමක් ආවට ලේසියෙන් සටන පාවා දෙන්නේ නැවත නැවතත් යෙදෙන්න මේ ශක්මණේ තියෙනවා මොකද්ද සුවිශේෂී හුරුවක් සුවිශේෂී පෙළගැස්මක් ඒක නිසා අදන් වීර්යයෙන් පමණක් ලබාගත හැකි ඒ අවසානීෂ්ඨාව දක්වාම කර නැර අත නැර දුරනික්ෂේප නොකර ඉදිරියට යන්න ඕන ශක්තිය මේ ශක්මන් භාවනාවේ තියෙන එකත් ਸਰවචනාංශයක අනුමත කොට වදාරණ එකේ තියෙන සුවිශේෂත්වය තමයි වෙන කිසිම සාසනික එක නැතිකම. වෙන කිසිම සාසනයක ශක්මන් භාවනාව කියන වචනයක් නැහැ. ඒ නිසා මේ ශක්මන් භාවනාව වගේ පේන්නේ නැහැ ඒක විශාල සුවිශේෂී වටිනාකමක්. නමුත් ඒකේ නිෂ්ඨාවට යන්න පුළුවන් ගතිය තියෙන නිසා මේ සාරෝපම සූත්‍රයේ ਸਰවචනාංශයේ එකින් එකින් එකින් එකින් ඉහළට ගෙනියලා අවසාන ඵලයකට ශිකප්පත්ත භාවයකට මුදුන්පත් වීමක් සඳහා කෙලපැමිණීමක් සඳහා උපදෙස් ලබා දෙනවා. ඒ උපදෙස් වල අවසාන තියෙන කොටස නැත්නම් මේ ශිඛරයටපත් වීම, කන්දේ මුදුනටපත් වීම, තාම සදාචාරයවත් දන්නේ නැති, නැත්නම් දානයක්වත් දෙන්නේ නැති, සීලයක්වත් රකින්නේ නැති කෙනාට හිතා ගන්නවත් බැහැ. එතෙන්ට යන්න ඉස්සර වෙලා ඒකේ නායේ මූලික පන්ති ටික පාඩම් පන්ති ටික සමර්ථ වෙන්න ඕනේ. සමර්ථ වෙනකොට යාට මේ මූලික පාඩම් පන්ති සම්පූර්ණ වීම නිසා යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා. අන්නේ ලැබෙන ප්‍රතිලාභ වලින් අතරමඟ නතර නොවි යෑමට ඒ අවශ්‍ය කරන ඒ ශක්තිය අපිට භාවනාව කියලා කියන්න බෑ. ඒ ශක්තියට කියන්න වෙන්නේ සම්මා දිට්ඨිය කියලයි. ඒ ශක්තියට කියන්න වෙන්නේ යෝනිසමනසිකාරය කියලයි. ඒ ශක්තියට කියන්න වෙන්නේ නුවණින් සලකා බලන්න දන්න ගතියයි. අන්න ඒ යහන යන තැනදී නැවත නැවත සලකා බලමින් වඩා හොඳ දෙයට තමන්ගේ පරමාර්ථ වෙනස් කරගන්නට කැමැති පුළුවන්කම හැකියාව මිනිස්යාට විතරයි තියෙන්නේ. මොන්නම තිරසනෙකුටවත් නැත්තේ නෑ. ඒ ඒ තිරසනුට අපිට දෙදක්ෂකම් තියෙනවා. කපුටෙකුට පුළුවන් පියාඹන්න. අපිට 이르දි ප්‍රාතිහාර්ය පාන්ට වෙනවා පියාඹන්න. ඒ නිසා මේ මේ ලොකු සාංශ ළඟට කෙනෙක් ඇවිල්ලා ඒ දවස්වල හිටිය ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ ශේෂ්ඨය පිළිබඳව හොඳ දැනුමක් ඇතුව ඊට පස්සේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේම ඕගොල්ලනවා අනේ ස්වාමීන් වහන්සේ මේ හොඳට භාවනා කරන අයට උඩින් යන්න පුළුවන්ලු ඒක නිසා මේ ඔබ වහන්සේ මේක ගැන මොකද්ද ධර්ම අදහස? අනේ නම ඉතින් කපුටොත් උඩින් යනවනේ. ඉතින් ඕකේ මොකද්ද තියෙන භාවනාව කියලා වුණා. ඒ නිසා ඒ කපුටෙකුට කරන්න පුළුවන් ඉතිපාතයරි අපිට කරන්න බෑ. භාවනා කරලා සමාධිය ලබා ගන්න බෑ අපිට. ඒ නිසා මේ සත්තුන්ට තියෙනවා මේ පුදුමාකාරී වගේ ශක්තිය. නැත්නම් කිසිම කෙනෙකුට ඒක ඉක්මවන්න බෑ. ඒ සාජාසය ඉක්මවන්න බෑ. ඒ නිසා ඒක ඉක්මවන්න පුළුවන් කතිය තමයි බුද්ධ ඥානාශය මෙතන පෙන්වන්නේ. තමයි ලැබෙන ලැබෙන ඵලයෙන් නැත්නම් ලැබෙන ලැබෙන අත්දැකීමෙන් තමන්ගේ પરමාර්ථය නැවත නැවත පිරිසුදු කරන්න. પરමාර්ථය සූක්ෂම බවට පත් කරන්න. පුළුවන් ශක්තිය තමයි මෙතන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. යෝනිසමස් කාර්ය කියලා කියන පටන් ගන්නකොට තියෙන එක නෙවෙයි. පටන් ගන්නකොට කොහොම පටු දැනීමක් තියෙනවා. ප්‍රතිඵලයේ ලැබෙන්න පටන් ගත්තාට පස්සේ අපේ විශේෂීස්ත්‍රෙ එන්නෙන් පුළුල් වෙන්න පටන් ගන්නවා. ඒ පුළුල් වෙනකොට පුළුල් කියන කෙනෙකුට තරම් වෙන විදිහට මේක නැවත සලකා බලන්න තව කෙනෙක්ගෙන් උපදෙස් ගන්න බෑ. අනිත් එක ඒක උත්සාහ කළත් නෑ හරි ගිහිල්ලත් නෑ. ඒ නිසා සර්වචාන්ස එහෙම කෙනාට ඉර ඇඳලා පෙන්නනා වගේ මේ උපමා මාර්ගයෙන් පෙන්නන්නේ වන භාවනා කරනකොට ඒ කෙනාට හරියට එදෙනකොට ලාභ සත්කාර ලැබීම ඒක පවු නොකරන මනුස්සයාට එහෙම නැත්නම් පින පව දෙකේ පින පැත්තට යන මනුස්සයාට පෙර කරපු කුසල කර්මත් ඉදිරිපත් වෙන ගතියක් තියෙනවා මේ ජීවිතේදීමත් ලාභ සත්කාර වැඩෙන ගතියක් තියෙනවා ඉතින් මේ ලාභ සත්කාර වැඩෙනකොට පාඩු නින්දා පැත්තක තියලා මේ ලැබෙන මේ ලාභේ මේ සත්කාරය තමගේ ගමට බාධා නොකරගෙන ඒක හරහාට යන්න බැරි නම් නැත්නම් විනිවිදගෙන යන්න බැරි නම් ඒ ලාභ සත්කාරයේ මෙයාට විලංගුවක් ඇහුවා වගේ බාධාවක් බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක නා දැනගන්න ඕනේ පාඩුව අතහරින එකට නම් ආර්ථික විශේෂඥයෝ දඟලනවා. පාඩු නොවෙන්න නම් දේශපාලනඥයෝ දඟලනවා. හැම කෙනාම මේ සමීකරණ හදාන තියෙන පාඩු නොවෙන්නයි. නමුත් සර්වචන්නාංශයේ දෙන ක්‍රමයේ හැටියට පාඩුව අතහැරලා ලාභේ ලැබුණත් ඒක අතහරින්න ඕනේ. නැත්නම් ඒක ඉක්මවන්න ඕනේ. ඒක විනිවිද දකින්න ඕනේ. ශාසනය හරපතේදී දකින්න. අනේම ලෞකික සම්පatti ආමිෂ සම්පatti වල ලාභය ලැබිලා ඒක මේ මට වෙච්ච දෙයක් මගේ පෞද්ගලිකත්වයක් කියලා හිතන්නේ නැතුව මේ පින්පව් දෙකේ සාමාන්‍ය පින් කරන මනුස්සයාට ඒ ලාභ දක්කාර ලැබෙනවා. නමුත් ඒක නෙවෙයි Brahmacharya කියන්නේ. Brahmacharya පටන් අරගන්නේ අඩුගානේ සීල ශික්ෂාවෙන්. ඒ නිසා මේ ලැබිච්ච ලාභය ප්‍රයෝජන අරගෙන මම සීල ශික්ෂාට කැප වෙන්න ඕනේ. කය වචන දෙක ඉක්ම ගන්න ඕනේ කියලා ඒ දාන ආදී කුසල කර්ම කරන ගමන් නැත්නම් අනුන්ගේ හිත සුවසලසන වැඩ කරන ගමන් තමන්ගේ සීලයට බැස්සොත් ඒක නට සීල සම්පදාව ලැබෙනවා. ඒ සීල සම්පදා ලැබුණාට පස්සේ ඊට බය නැතුව යනවා. ලෝකේ ජීවත් වෙනකොට දුස්සීලයට නිතරම බයයි. ඉතින් යාන ශස්ත්‍ර පිටිපස්සේ යනවා. අර මිච්ච මේ බුද්ධ ධර්ම, ගුඪ ධර්ම පිටිපස්සේ යනවා. මේ ගුඪ ධර්ම පිටිපස්සේ යනවා. නමුත් සීලවන්තයාට ඒ බය නැති වෙන නිසා එයා අර ලාභ සත්කාර වලට වැඩිය සීල සම්පදාව සීල සම්පත්‍ය ආනිසංශ සුවිශේෂී කරලා සලකන්න පටන් අරගත්තොත් එයා සිල් නොරකින අය පහත් කළ සලකනවා. රකින්න අය උසස් කළ සලකනවා. මේ නිසාම එයාට අනික් අයට නැති සිල් නොරකින් නැති කෙනාට වැඩිය මාන්නකාරකමක් එනවා. ඉතින් අනික් අයට වැඩිය මම උසස් අත්ුක්කංශන පරවම්බන නැත්තම් සම්දිට්ටි පරාමාසී මම ගත්ත දෘෂ්ටි හරි මේ ශාසනයේ කාටවත් සිල් ලකින්න බෑ මට පුළුවන් මම රැක්කා මෙන්න මට ආනිසංශ තියෙනවා කියලා ඒ දුස්සීලයන් අතර රජවරු පටන් ගන්නවා. එතකොට යාට ඉදිරි ගමනක් කරන්න හම්බ වෙන්නේ මේ කරපු යුද ප්‍රකාශය නිසා මෙතන නතර වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ලාභ සත්කාර හම්බුනා නම් එතන නතර වෙන්න එපා. සීලයක් සම්පදාවක් සම්පත්තියක් ලැබුණාට ඒක නතර වෙන්න බෑ. ඊට අධි කුසලයක් තියෙනවා. සමාධිය කියලා. අනේ සමාධි කුසලයට ගිහිල්ලා එතන පාඩම් පන්තිට ගිහින් ගන්නකොට තේරෙනවා එතන පන්තියේ තේන උගදෙනුට බෑ කරන්නේ. කොහොම කලාතුරකින් කෙනෙකුට තමයි ඒ සමාධිය චිත්ත ඒකාග්‍රතාවය ලැබෙන්නේ. ඒ ලැබුණාට පස්සේ ඒක නා ඒ ලැබිච්ච චිත්ත ඒකාග්‍රතාවයේ රූප ධානය හෝ අරූප ධානය හෝ වේවා එහෙම නැත්නම් අපි ගොත් උපචාර සමාධිය හෝ වේවා ලැබුණාට පස්සේ ඒක නිෂ්ඨා කරගත්තොත් ඒක අවසාන ඵලයේ කරගත්තොත් එයාට අර සීලයකට හම් වෙන මාන්නයට වැඩිය ලොකු මානයක් ඉති වෙනවා ඇති වෙනවා හිතට මොකද ඉතාම සුළු පිළිසකර තමයි හිත එකලස් කරගන්න පුළුවන්. ඒ නිසා යා තමා විශ්ීම තමන් උසස් තත්වයක තැම්පත් කරගෙන අනික් අය පහත් කරන සලකන්න කටයුතු කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා යාට ඒ අලුතෙන් අල්ලාගත්ත මේ পদවිය මේ తত্ত্বය නිසා යාට ඉදිරි ගමන ඒ ලැබිච්ච සමාධිය ඕනාට වැඩිය උසස් කොට සැලකීම නිසාම ඒ නිසා අනුන් පහත් කොට සැලකීම නිසා අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති කර ගන්නවා ලෝකෙ. ඒ නිසා මේ ලැබිච්ච සමාධි ගතිය ඉදිරි ගමනට ආයෝජනය කර ගන්න තියෙන ඉඩ ප්‍රස්තාවයක් තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් දැනගන්න ඕනේ. මේ සමාධිය ලැබීම හැම වෙලාවෙම සරසුභවාදී එකක් නෙවෙයි. නරකට ඉද නරකට යන්න ඉඩ තියෙනවා. ඒක හරියට දැනගත්තේ නැත්තම්. ඉතින් ඒ නිසා යම් කෙනෙක් ඒ බුදුබණ අහලා, ඒ කියන්නේ භාවනා කරලා ලැබිච්ච ප්‍රතිඵල විතරක් නෙවෙයි සම්මා දිට්ඨිය ඇති කරගෙන තවත් යෝනිසමස්කාරය ඇති කරගෙන යාට තව ඉදිරියට වැඩ කරොත් ඒ සමාධිය වශී කර ගැනීමෙන් සමාධිය අධ්‍යාරතර කර ගැනීමෙන් අට ඥාන දර්ශනයක් ලබා ගන්න පුළුවන් අධිමානුෂික ශක්ති ලබා ගන්න පුළුවන්. ඉතින් ආ එතකොට ඉබේම මම මානසිකත්වය ඉක්මවලා ගිහිල්ලා ඉන්නේ අධිමානුෂික තත්ත්වයක් තියෙන කියලා ඒ ඒකෙන් ඇති කරගන්න මාන්නේ සීලෙන් ඇති වෙන මාන්නයට වැඩි වැඩි සමාධියෙන් ඇති වෙන මාන්නයට වැඩි වැඩි ඒ නිසා ඊටාම දෘঢ়තර මාන්නයක් ඇති කරගන්නවා එන්න එන්න ඔලමුල වෙනවා මේ ලෝකයේට විදහායක ශක්තියක් තමයි ලැබුණා වගේ හැම කෙනාටම මේ කියලා දෙන්නයි උපදෙස් දෙන්නයි මම තමයි සියල්ල දන්න කෙනා කියන මට්ටමට එන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා එතෙන්ට ගියත් තාම හරයට ගියේ නෑ එතෙන්ට ගියත් තාම නිෂ්ඨාවකටපත් වෙන්නේ නැහැ. තාම ඇති වෙන නැති වෙන වෙනස් වෙන දෙයක් තමයි අල්ලාගෙන තියෙන්නේ නිට්යයි සුඛයි සුබයි කියලා. ඒක නිසා ඥාන දර්ශන ප්‍රතිලාභේ ලැබුණත් නැත්නම් ඥාන දර්ශනානි ශාන්තිය ලැබුණත් ඒක නා ඒකෙන් නතර නොවි ඉදිරියට යන්න මේ ප්‍රඥා විමුක්තියක් මේ මේ ලැබිච්ච ඥාන දර්ශනෙමුත් විමුක්තියක් ලබන්න ඕනේ. ඒ සඳහා කටයුතු කිරීම සඳහා මේකේදී ලස්සන වචනයක් සරුවචනසේ පාවිච්චි කරනවා. ඒ ලැබිච්ච ඥාන දර්ශනය පිළිබඳ මත් වෙන්නෙත් නැහැ. පමාවටපත් වෙන්නෙත් නැහැ. පමාකාරී ජීවිතයක් ගත කරන්නෙත් නැහැ. අප්‍රමත්තෝ සමානෝ. ඒකත් විනිවිදලා ඒක අප්‍රමාදී වෙලා අසමේ විමුක්ඛං ආරාදේති. මේ తాවකාලිකව ලැබෙන සැපකට නෙවෙයි. කොතනත් කොයි වෙලාවෙත් ලැබෙන්නා වූ විමුක්ඛයකට එන්නේ නොසලෙන විමුක්ඛයකට එයා උත්සාහ කරනවා මට දැන් ලාභ සත්කාර විශයක් ගන්නෝ ශීලයක් තියෙනවා සමාධියක් තියෙනවා ඥාන දර්ශනයක් තියෙනවා මේ ඔක්කොම තියෙන කෙනා විසින් කළ යුතු වටිනාම දේ තමයි මේ අසමය විමුක්ඛය කියලා කියන කොයි තැනටත් ගැළපෙන මේ සාසන නිෂ්ඨාවට යන්නේ. ඉතින් මේක අහගෙන ඉන්නකොට මේ කෙනෙකුට දෙන්න පුළුවන් හැම කෙනාටම මේ සමාධි සියල්ලම ලැබෙන්න ඕනේ. හැම කෙනාටම ඥාන දර්ශන විසුද්ධිය කියන මේ අභිඥා ලැබෙන්න ඕනේ. ඊට පස්සේ තමයි නිවන ලැබෙන්නේ කියලා පරිදි අදහසක් ඇති කර ගන්න ඉඩ තියෙනවා. ලංකා ශාසනයක ඇති වෙලක් තියෙනවා. ඒ නිසා ඔක්කොමලා හිතනවා මම ඉස්සලාම ලාභ සත්කාර උපයන්න ඕනේ ඒකත් ආරිනවා. ඊට පස්සේ මම ශීලයේ උපයන්න ඕනේ ඊට පස්සේ ඒකත් ඉක්මවන්න ඕනේ. ඊට පස්සේ සමාධි උපයන්න ඕනේ ඒකත් ඉක්මවන්න. ඊට පස්සේ ඥාන දර්ශන උපදන්න ඒකත් ඉක්මවන්න. ඊට පස්සේ තමයි මට අසමය විමුක්තිය නම් වූ මේ නිෂ්ඨාවට යන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් ඒ අතරමැද தত্ত্বයන් අංග සම්පූර්ණ නොකර මේ නිෂ්ඨාවට යන්න බෑ කියලා මේ තර්කණය හරහා විලංගුවක් හදාගෙන තියෙනවා. සමීකරණයක් හදාගෙන තියෙනවා. ඒක නිසා මේ කාලේ අභිඥා ලැබපු කවුරක්වත් නැති නිසා අභිඥා ලැබුවාට විතරයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා මේ කාලේ නිවන් දකින්න බෑ. නිවන් ලැබෙන එක බලාපොරොත්තු වෙන්න බෑ කියලා වගේ මතවලටත් මේකේ යනවා. නමුත් මේක මට පුද්ගලික වශයෙන් මට නම් තේරෙන්නේ මේ ගමනේදී හම් වෙන ඒ බොරු වලවල් ටික කඩයිම් ටික මුද්‍රජානන්සේ පෙළගස්සලා තියෙනවා මිස මේ හැම කෙනෙක්ම 100%ක්ම ලාභ සත්කාර විශේෂ ලබන්න ඕනේ. හැම කෙනෙක්ම 100%ක්ම සීල සම්පූර්ණ කරගන්න ඕනේ. හැම කෙනෙක්ම 100%ක්ම සමත ධ්‍යාන, රූප ධ්‍යාන, අරූප ධ්‍යාන ඇති කරගෙන ඊට පස්සේ තමයි මේ අසමේ විමුක්තිය ගන්න පුළුවන් කියලා කියන එක නොකරන වේදකමට කෝදුරු තෙල් කල 7යි 7යි ඉල්ලන කතාවක් ඒකේ තියෙනවා. මේ ධර්මය දන්නවනම් Tamanට ලැබෙන ඕනෙම ප්‍රතිලාභයක් Tamanට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක අතහරින්න බැරි තත්ත්වයකටපත් වුණා නම් Tamange ලාභෙට 16ක් වෙනවා. ඒක නිසා ਸਰවඥාන්සිකේ දේශනාවක් තියෙනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා පගේව අදම්මෝ මහානේ උඹලා මේ එකතු කරන සද්ධර්මයේ කියලා එකක් තියෙනවනේ ඒකත් උඹට අතහරින්න වෙනවා අධර්මයේ ගැන කුමන කතාවක් ඒ නිසා භාවනා කරනකොට හෝ වෙන සාසනික කටයුත්තක් කරනකොට අපිට ලැබෙන ධර්ම ලාභයක් තියෙනවනේ අපි සාමාන්‍යයෙන් ඔය භාවනා ලෝකෙදී ඒක සඳහන් කරලා තියෙනවා ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාවාදී මේ ඉන්ද්‍රිය ධර්ම මේ ලෝකෙ තියෙන ජඩ ගන්න අපරුකම් අයින් වෙනකොට තමට ලැබෙන ධර්මලාභයක්. මේ ශ්‍රද්ධාව තමන්ට අතහරින්න වෙනවයි කියලා කියනකොට මේ තමන් කරන වීර්ය තමන්ට අතහරින්න වෙනවයි කියනකොට මෙච්චර ආයාසයෙන් තමන් රකින හඳුන්වා දීගත්ත මේ සතියත් අතහරින්න වෙනවයි කියනකොට ඉතින් ලැබෙන මේ තාම උසස් වශයෙන් ලැබෙන මේ සමාධියත් අතහරින්න වෙනවයි කියනකොට ඊට පස්සේ මේ ඥාන දර්ශනය කියන මේ ප්‍රඥාවත් අතහරින්න වෙනවයි කියනකොට උග දෙනකොට මේකේ පටල වෙන ගතියක් තේරුම් ගන්න බැරි ගතියක් තේරෙනවා. එන්න පටන් අර ගන්නවා. ඒක සාධාරණයි. නමුත් මේක සාරුවත්න දේශිත බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුක පාඩයක් නිසා කාටවත් මේක මට වැරදිච්ච දෙයක් හෝ බුදුහාමුදුරන්ට අමතක වෙලා කියපු දෙයක් කියලා හිතා ගන්න බෑ. අපි සෑම දෙයක්ම උපයන්නේ ඒ උපයාගත්ත දේ අතහැරීමෙන් ඒකට තියෙන බන්ධනේ නැති කරන්න පුළුවන්ද කියලා බලන පරීක්ෂණයක් සදා පමණයි. ලාභ ලාභ සත්කාරත් උපයන්න ඕනේ අතහරින්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මේ සීලයත් ලැබුවට පස්සේ Taman දැනගන්න ඕනේ සීලෙන් ලැබෙන මාන්නේ නැත්නම් මම සීලවන්තයි කියන කතාවත් මේ తాවකාලිකව ලැබිච්ච දෙයක් ඒක ඉක්මවන්න ඕන බව තේරුම් ගන්න ඕන. ඊට පස්සේ තමයි ලැබෙන සමාධියක් තියෙනවනම් ඒ සමාධියත් නිවනට යනකොට ගෙනියන්න බෑ. ඒක මඟ තියන්න ඕන. ඊට ප්‍රඥාවක් ලැබෙනවනම් ඒකත් මඟ තියන්න ඕන. ඔක්කොම තැහැරියට පස්සේ තමයි නිවන ලැබෙන්නේ කියලා ඒ උපේන උපේන සියල්ලම එතන එතන අවස්ථානුකූලව tempat කරලා එහා පැත්තට යන්න ඕන කියන එක බුදුජානනාංශයේ දේශනා කරනකොට සාමාන්‍ය තර්කකාරයා එහෙම නැත්නම් අපි කියන මේ දර්ශනවාදියා අනිවාර්යයෙන්ම උණු වෙලාවක් කරනවා. එයාට හිතා ගන්න බෑ මේ තමන් උපේන උපේන හැමදේම කැපකිරීම හරහා ඉදිරියට යන්න කියන්නේ. ඉතින් මේක අවසානයේදී හම්බ වෙන මේ මේ සියල්ලගෙම මිදීම. ශ්‍රද්ධාවෙන් අයින් වෙන්න ඕනේ, වීර්යයෙන් අයින් වෙන්න ඕනේ, සතියෙන් අයින් වෙන්න ඕනේ, සමාධියෙන් අයින් වෙන්න ඕනේ, ප්‍රඥාවෙන් අයින් වෙන්න ඕනේ. අයින් වුණත් නොසැලෙන්න ඕනේ. ආන්න එතන තමයි අපිට බුද්ධ ජානනාංශය මෙතන මේ පෙන්නන අසමය විමුක්ඛය කියලා කියන්නේ. ඒකනේ සම් අනිත්‍යංග වල සඳහන් කරලා තියෙන අකුප්පාමේ චේතෝ විමුක්තිය. තමයි තාම වුණාය රකගන්නාලද මේ සියලු වස්තු ලාභ සත්කාර සම්මාන සිලෝක සියල්ලම නැති වුණත් නොසලෙන මනසක් ඊට පස්සේ තමයි මේ තාමත්ම සීලවන්තව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. ඒව වුණත් යම් හේතුවක් නිසා තමන්ගේ කායේන වච වචනෙන් හෝ හිතකින් අකුසලයක් වුණයි කියලා පශ්චාත්තාප නොවි කලියුත් කරන්න තරමට එතන ඒ දේ හෙලි කරලා ඒකට කරන්න ඕන පිළියම කරනවා වෙනුවට ඒ ශිල්පද කැඩුනා කියලා ඉසాత බඳගෙන අඬන්න කතාවක් මේකේ නැහැ. ඒ වගේම උච්ච සමාධියක් ලැබුණත් අනිදාසේ හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙන්න පුළුවන්. ඒ හිතේ තියෙන විසිතුරු ගතියක් ඒක. මේ සමාධිය ලැබෙනවා ආය නැති වෙන්න පුළුවන්. ඒකෙන් මේ ආය නැවත සමාධිය ලබා ගන්න බෑ කියන කතාවක් නෑ. නැවත සමාධිය ලැබීමේ හැකියාව නැති වෙන්නේ නෑ. මේ TH සමාධිය නැති වුණාට පස්සේ ආයෙත් ඒක සඳහා කටයුතු කරන්න පුළුවන් ගතිය මනුස්සකමත් එක්ක තියෙන එකක්. ඒක අපිට විශාල ඥාන දර්ශන කියනවා සමත ඥාණයෙන් හම්බ වෙන පෙරවිසු කඳ පිළිවෙත දන්නා නෝන දිබ්බ චක්කුවගෙත් පහළ වෙනවා. ඒතර විපස්සනා ධම්මේ ඥාන දර්ශන පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියලා සමහර වෙලාවට ඉතාමත්ම පිරිසිදුව තමන් භාවනා කරනකොට පටිසමුපාදය එහෙම නැත්නම් අඤ්ඤමඤ්ඤ ගතිය ප්‍රත්‍යය එහෙම නැත්නම් හේතුඵල ධර්මය හුදුට තේරෙනවා. අනිද්දාසේ මොකක්වත්ම තේරෙන්නේ නැතුව මේ ඉස්සරහ තියෙන දේ පේන්නේ නැති මට්ටමට වගේ ඔළුව අවුල් වෙන වෙලාවකුත් එනවා. නමුත් ආයේ නැවතත් ඥානේ පහල කරගන්න බැරි ගතිය ඒ කුසලතාවේ නැති වෙන්නේ නැහැ. මේ විදිහට මේක ඇති කරමින් නැති කරමින් මේ නොසැලෙන ගතියට ගෙන යන ප්‍රදේශය මුල් කාලේ යෝගාචරයට වෙන්නේ මට මගේ චරිතය විශ්වාස කරන්න බෑ. මේ මට වරක හරියනවා වරක වරදිනවායි කියලා. නමුත් ඉහළට යනකොට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක තමයි මේ අනිත්‍යතාවය කියන්නේ. ඔය මේ දුකේ අනිත්‍ය විතරක් නෙවෙයි. අපි හොයන සැපේ එතන මේ ලාභ සත්කාර කියන්නේ අනිත්‍ය දෙයක්. මේ ශීලය කියලා කියන්නේ කැඩෙන බිඳෙන දෙයක්. සමාධිය කියලා කියන්නේ කැඩෙන බිඳෙන දෙයක්. ප්‍රඥාව කියන එකත් කැඩෙන බිඳෙන දෙයක්. අන්නේ කැඩෙන බිඳෙන දේ කැඩුණායි බිඳුණායි කියලා ඉසాత බඳගෙන අඬන්නේ නැතුව මේක නැවත උපයන්න තරමට මේකේ නොසැලෙන ගතිය අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන ගතිය සර්වචාන්සේ සඳහන් කර තිනවා අකුප්පා චේතෝ විමුක්තියක් කියලා. ඒක පුරුදු කරපු එකනට නැති වෙන්න යමක් නැහැ. ඒක තමයි මේ භාවනාවේදී තල තුනකම කියලා කියන්නේ. ඒ තමයි භාවනාවේ තියෙන පරිචය මෝරච්චකති කියලා කියන්නේ. එහෙම නැතුව මේ දේවල් වලට පළවෙනි වතාවට හම් වෙනකොට ලැබෙන ඒ ශිලිලාරය, ඒ ආස්වාදයේ පමණක්ම නෙවෙයි. ඒක නැති වෙලා ආය නැවත උපයන්න ඕනේ. ඊට පස්සේ ආය නැති වෙන්නේ නැති වෙයි කියලා හිතන ආය නැති වෙනවා. ආය උපයන්න ඕනේ. ආන්නේ විදිහට මේ හැම ගුණයක්ම ඇතිවීමේදී සතුට නොවේ නැතිවීමේදී කනගාටු නොවේ දෙකම විශේෂයි සමසිත පවත්තන ගතියට කියනවා බුදුහාමුදුරු తాදී ගුණය කියලා. බුදුජානනාංශයේ තියෙන తాදී ගුණය තමයි ඒ කොයි දේ ලැබුණත් ආඩම්බර වෙන්නේ නැහැ. ඒක නොලැබුණයි කියලා කනගාටු වෙන්නේ නැහැ. මට නැවතත් ඒක උපයන්න පුළුවන් ශක්තිය මගෙන් නැති කරන්න කාටවත් බැරි බව දන්න නිසා ඒ ඇති වෙනකොට සතුට සහ නැති වෙනකොට කනගාටු වීම කියන පුහුදුන් ගතිය. ඒ පෘථග්ජන ගතිය පැත්තක තියලා තමන් අර ගත්ත ප්‍රයත්නේ නිචිපතා කටයුතු කරන්න ගිහිල්ලා නැති වුණාට නැවත උපයන්න පුළුවන් ගතිය සාතික කරන්න කරන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ රැස් වීජන හැටි පේන්න පටන් ගන්නවා. ධර්මයේ තියෙන නෛර්යානික ගතිය තේරෙන පටන් ගන්නවා. මේ ශාසනයක් මේ අවුරුදු 2600ක් ගේනකොට ඒ තෙරුණාංශලා ඒ සංඝයා වහන්සේලා මොන්න තරම් නොදැන මනසකින් ඉඳලාද මෙච්චර ලෝකේ විලෝපන තියෙදි මේ පණිවිඩය ගෙනාව කියලා තේරෙනවා. ඒ වගේම කොච්චර දේවල් උඩ පහත ගියත් තමගේ සීල බින්දෙන්නේ නැහැ. සීල සීල රැකගෙන යන්න පුළුවන් කියන එක තේරුම් ගන්නට ඒ පු탁ඥන මනසකට කොහොමඩක්වත් බෑ. ඒක නිකන් වීදුරු භාණ්ඩයක් වගේ. පොඩ්ඩක් තුවාල වෙච්ච ගමන් පැලිර යනවා. ඉතින් ඊට පස්සේ ආරකේ වටිනාකම ඒක ඝනව තිබුණ දේ වටිනාකම පුදුමාකාර පහත හෙලීමක් සිදු වෙනවා පෘථග්ජන බැම්මෙන් බලනකොට. නමුත් ඉහළට යනකොට යනකොට තියෙනවා ඒ අපි ගත්තොත් පරණ පිඟානක්. ඒක પરම්පරා 7-8ක් අතින් අතට ගියා නම් ඒකේ තියෙන හුලංගිරි ගොඩක්. ඒ හුලංගිරි වැඩි වෙන්න වැඩි වෙන්න කෞතුක වටනකම වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ හුලංගිරි වැඩි උනායි කියලා වස්තුවේ වටනකම අඩුවීමක් වෙලා නැහැ. ඒ මේ දර්ශනය පිළිබඳ හොය නැත්තු කියනවා. ඒ ජපාන වගේ රටවල් වල සම්ප්‍රදාන කුණු රටවල් වල ඉතාම පැරණි බඩවල වටිනාකම තියෙන්නේ මොකද්ද? ඒක හැම තැනම පුපුරලා හතර හුලංගිරි ගිහිල්ලා තියෙනවා. නමුත් ඒක බොහෝම වටින එකක් විදිහට දිගින් දිගට දිගින් දිගට අතින් අතට ගිනවා. ඒ වගේ තමයි තමන්ගේ චරිතයේ එන්න තියෙන ඔක්කොම දුක් කරදර ආවත් එන්න තියෙන සියලු සම්පත් ලැබුණත් ඒකකින්වත් හිත බිඳ ගන්න නැතුව හිත සලා ගන්න නැතුව ඉදිරියට යන ගතියට తాදී ගුණය කියලා කියනවා. ඒ తాදී නිසා එහෙව් ගතිය කියලා මේකට අපි සිංහලෙන් කියනවා. එහෙව් தത്വයට පත්වෙච්ච නිසා ਸਰුවචනාංශයට තථාගත කියන වචනේ සංකරණ එහෙව් தത്വයට උන්වංශය ගිය නිසා ਸਰුවචනාංශලා හම්බුණයි කියලා ආඩම්බර වෙන්නෙත් නැහැ. පාඩුණයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒක නිසා දේශනාවල සර්වච්ඡ දේශනාවල විශේෂයෙන්ම බැලුවොත් ඒ දේශනා ගොඩක් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට මේ මේ පාඩම සෑහෙන දුරට ඉගෙනගෙන තරතුණා මට්ටමටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. ඔය කාරණාවේදී තමයි උඹ මිනිස්සෙක් අමනුස්සෙක් බව තේරෙන්නේ. උගේ පොඩි දේවල් වලට සැලෙනවනම් උඹ භික්ෂුකමට ගැලපෙන්නේ නැහැ. ඔය තියේදී තව ඉදිරියට යන්න පුළුවන් නම් අපිට සාසන බාරදාරිකමක් ගන්න පුළුවන්. භික්ෂුකමට ගැලපෙනවා කියලා ඒ ඔය මාගන්ධ්‍ය බිසව එහෙම නැත්නම් ඔය අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයෝ බුදුජාන විශ්වගේ ගෝල බාල පිළිසරත බුදුජාන විශ්වගේ ලාභ සත්කාර වැඩෙනකොට හරියට ඊර්ෂ්‍යා කටයුතු කරා. ඒ සංඝවංශවල දොස් කියනවා. පින්නපාතේ විදිහට දන්නෙත් නැහැ. මිනිස්සු ධම්මල බන්නනවා. ඒ නිසා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ සෝවාන් විතරක් වෙච්ච කෙනෙකුට හරි තාදි ගුණෙච්චර නැති කෙනාට හරිය හිතට අමාරුයි. මේ අපිට නම් බැන්නත් කමන්නේ බුදුහාමරණටත් බයි. පින්නපාත යනකොට පින්නප වෙන්න පින්නපාත පිටර මිනිස්සු දැන් මග රැකගෙන ඉඳලා බයිනෝ. ඉතින් ගිහිලා කියනවා බුදුචානන්සට අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපි වෙන තැනකට වෙන නගරයකට යන්න කියලා. බුදුචානන්ස මොකද මේ ආනන්ද මේ වෙන තැනකට යන් කියන්නේ? චානන්දාමර පළවෙනි සැරේ කියන්නේ. දෙවෙනි සැරේ කියන්නේ. තුන්වෙනි සැරේ යනකොට පස්සේ කියනවා පින්නපාත යනකොට හරියට අපේ සංඝයාට සරුවචන් වහන්සේට මිනිස්සු දොස් කියනවා. ඉතින් ඒක නිසා ඒක ඒ මිනිස්සුන්ට පව් සිද්ධ වෙනවනේ. ඒකයි මම ඔබ වහන්සේට මේ කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියනවා හොඳයි යා. දැන් අපි ගියාට පස්සේ එතනත් බැනලා මොකද කරන්නේ? එතනත් බයින් ඉඳී තියෙනවනේ. ඒකට ආනන්දහමඳුරන්ට කට උතර නැහැ. බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා ඊට පස්සේ ආනන්දහමඳුරට කියනා නෙවෙයි. බුදුරජාණන්සේ හිතේ එන උදාන ගාතාවක් උන්වහන්සේ දේශනා කරනවා මේ ආනන්ද හාමුදුරන්ට බණිනවත් නෙවෙයි බණින කට්ටියට බණිනවත් නෙවෙයි මේ තාදී ගුණය පිළිබඳව ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවාත්තනානෝච පරන්දහෙය්‍ය පුසන්ති පස්ස උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා කියලා ආනන්ද හාමුදුරුවෝ මේ කටපාඩම් කරගන්නවා හැබැයි මේ ආනන්ද හාමුදුරුවෝ අරබයා දේශනා කරන එකක් නෙවෙයි අර විච්ච සිද්ධියෙන් පස්සේ බුදුදහමේ තථාගත ගුණය පෙන්වලා දෙනවා නොසැලෙන මනස කියන එක මම පෙන්නලා දෙනවා. ඒ මොකද ඒක මේ ශාසනයක් පිළිබඳ නම්බුනාම පිළිබඳව මේ සාමාන්‍ය ලෞකික පැත්තෙන් බලනකොට මේ මේක කාර්යය තේරුම් ගන්නට බෑ. ඔය සිද්ධිය වෙච්ච නිසා ආනන්ද හැමදුරන්ට මේ අපිට කියලා දෙන්න කටපාඩම් කරගන්න කියනවා වගේ ගාමේ අරඤ්‍ය සුඛ දුක්ඛ පුට්ඨෝ. ඔබ ගමේ ජීවත් වෙන්න වෙන්න පුළුවන්. නැත්නම් ගමේ පන්සලින් ආම්දු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අරණ්‍ය වාසී සංඝයා වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඒ නිසා භ්‍රමචර්ය රකින්න කෙනා ගමේ හිටියත් නගරේ හිටියත් සුඛ දුක්ඛ පුට්ට උඹට සුඛ එනවා. සුඛය ස්පර්ශ කරනවා. දුක එනවා. දුක ස්පර්ශ කරනවා. එහෙම තලතුණා කෙනා නේව අත්තනා නොච පරන්දහෙය. එයා මේ මට දුක දුන්නේ අසලා මේ අන්‍ය තීර්ථිකෝ මේ කුලීකාරෝ ධම්මවල මට බැන්නයි කියලා මේ අන්‍ය තීර්ථිකන්ගේ ආත්ම කතාවකින් අනිත්‍යතු කියලා જાතියක් එන්නේ. ඒගොල්ලෝ කුලිකාරයන්ට සල්ලි දීලා මට බනනවා කියලා අනුන්ට දොස් කියන්න යන්නෙත් නැහැ. ඒ වගේම මේ මම පෙර කරව අකුසල කර්මයක් නිසා මට මේක ආවා. එහෙම කියලා මේ තමන්ගේ අඩුපාඩුවක් හිතන්නෙත් නැහැ. නේව අත්තන නොච පරන්දහේ පුසන්ති වස්සා උපතින් පටිච්ච උඹට මේ බැනුම හිතට වදිනවනම් උඹේ හිතේ කෙලෙස් තියෙන නිසා තමයි බැනුම වදින්නේ. ඔච්චිත පහන් කැලක් එළිය තිබ්බොත් නේ වාතයේ තියෙන උස්කන්නේ ටෝස් කරලා තිබ්බට පස්සේ පුස්කන්නේ නැහැ. මොකද වාතයේ විතිබිජ නැතිකම නිසා නෙවෙයි. මේක පදිංචි වෙන්නේ නැහැ මේ ටෝස් කරපු පාන් කෑලි. තිතපාන් කෑලි පදිච්චි. තිතපාන් කෑලි නරක වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා උඹේ උපදී සම්පත්තිය තියෙනවා මේ එනේන දේවල් ඔක්කොම අල්ලගන්න ගැතිය තියෙනවනම් බණින දේවල් උඹට ඇහෙනවා. උඹට හිත රිදෙනවා. කුසන්ති භාෂාව උපදින් පටච්ච. උඹ මේ මොනවද අගය කරන්න කියන එක හැටියට තමයි මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ. නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා. මිනිසු කියන දේවල් ගණන් ගන්න නැතුව ඉන්නේ මනුස්සයාට. කොහෙද බැනුමක් ඇහෙන්නේ? බීරියලියට වේනා ගායනා කරා වගේ කවුරු බැන්නත් උගේ කට රිදෙනවා මිසක්කා. මේ මනුස්සයාට මොකක්වත් දෙන්නේ නැහැ. ඉතින් ආනන්ද හඳුරන්න කියනවා උඹ ওই බැනුම් අල්ලා ගන්න නිසා උඹ බැනුම් විදිනවා. මම ඔය අල්ලගන්නේ. ඒ නිසා මට බැන්නට වැඩක් නැහැ. ඉතින් මේක පුළුවන් ද අපිට ජාතික විවස්ථාවක් කරන්න. අපිට මේක පුළුවන් ඒක පවුලක ව්‍යවස්ථාවක් කරන්න. අපිට පුළුවන් මේක ඉස්කෝලේක ව්‍යවස්ථාවක් කරන්න. අපිට පුළුවන් මේක කාර්යාලයක ව්‍යවස්ථාවක් කරන්න. අපි කියන්නේ ගැහුවත් ගහපන් බැන්නොත් බැනපන් මම බලා ගන්න ඒක ටික උඹ ගහපන්. ඕන්න ඉතින් ඊට පස්සේ ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ඉවරයක් නැහැ. උගන්නන හරියක් අපි උගන්වන්නේ අපි ප්‍රතික්‍රියා කරන්නනේ. ජූඩෝ ඉගෙන ගන්නවා, කරාටි ඉගෙන ගන්නවා, මාෂල් ආර්ට් ඉගෙන ගන්නවා. තරු ඇඳලා ගහන්න ඉගෙන ගන්නවා උඩ පැනලා ගහන්න ඉගෙන ගන්නවා ඒක ලියලා බ්ලැක් බෙල්ට්ස් දෙනවා ඉතින් මෙව තුනට පස්සේ ඒ උගන්නන එක ඉගෙනගත් එක ගහන්න කවුරුත් නැතුව අම්මටයි තාත්තට තමයි ගහන්නේ ඒකනේ වෙලා තියෙන්නේ මාෂල් ආර්ට්ස් උගන්නන උට ගහගන්න කෙනෙක් නෑ අම්මට ගහනවා තාත්තට ගහනවා අම්මයි තාත්තා දෙන්න තුවක්කු කෙනක් දෙන්න දෙල්ලම් කරන්න තාත්තගේ බබුවට තමයි එල්ල කරලා ඉලක්ක ගන්න ඉතින් ඒක තමයි අද වෙලා තියෙන්නේ කාටද පුළුවන්න්නේ බුදුහාමුදුරන්ගේ තමයි දරුවට කිව්වා වගේ. මිනිස්සු බැන්න මිනිස්සු මොනවා බැන්නා. ඔබ බාරගත් උතරනේ බැනුමක් වෙන්නේ මේක. ඔබ මොකටේ බාරගන්නේ කියන මේ තාදී ගුණය අද එහෙම කාට හරි කියලා දෙන්න ගියොත් කොච්චර අපහසුතාවක් වෙනවද? ඒක පුළුවන් වෙයිද ශාසනයක් අඳුරන්නේ නැති. අෂ්ටලෝක ධර්ම කියන වචනවත් අහලා නැති කෙනෙකුට මේ කියලා දෙන්න. තිරසෙනෙකුට පුළුවන් වෙයිද කියලා දෙන්න. ඉතින් බුදුරජාණන්සේ කියලා දෙන්නේ ආනන්ද හඳුරෝ වගේ සෝවාන් වෙලා ඒකේ පිරිස හසුරුවන කෙනෙකුට කියනවා පුසංචි පස්සා උපදීන් පරිත්‍ය ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ උඹේ රුචි අරුචිකම් වල හැටියට උඹේ රුචි අරුචිකම් මෝරලා නම් පහන් කැල තෝස් කරලා නම් තියෙන්නේ වාතයේ තෙතමනේ තිබුණාට අර තරම් ඉක්මනට අල්ලගන්නේ ඒක නිසා මේ තමන්ගේ හිත පරිශාන් කරගනි ඒක තපස් වේලවා ගනි කෙලස් තෙතමනේ තියාගන්න එපා තෙතමනේ තිබ්බොත් ඒකට නානාවිද විස බීජ වැඩක් ඉතින් මේක නැති කරන වෙනුවට අපි අර බණින මිසුගේ කටේ පොරොප්ප එලන් ගහන්න හරි ප්ලාස්ටර් කෑලි ගලවන්න හරි කියලා රජුරවන්ට කිව්වොත් වැඩේ හරියන්නේ නැහැ. ඉතින් එක දෙයයි මේක ඉවරට ඉවර කරන්න තියෙන්නේ කියන්නා කෙතේ කිව්වත් තීබුද්ධියෙන් අසපල්ලකෝ එතකොට ඉවරයි. ඉතින් ඒ වගේම සරුවචනාංශේ මේ පෙන්නන ක්‍රමයේ හැටියට අපි විපස්සනා කතාවට පොඩ්ඩක් දාගත්තොත් යම් කිසි කෙනෙක් භාවනා කරනකොට අරමුණක් අල්ලාගෙන ඒ අරමුණ වර එක ගොරෝසු වෙනවා, වර එක තුනී වෙනවා, ආය ගොරෝසු වෙනවා, ආය තුනී වෙනවා. ඉතින් මේ සද්ද වේදනා හිතුවිලි මත අපි කොහොම හරි මේ අරමුණේ කතා ප්‍රවෘත්තිය අරමුණේ ඉතිහාසය හොඳට බලන්න හිටියොත් යම් කිසි කෙනෙක් මේ ගොරෝසු වෙනවා, සියුම් වෙනවා. මේක මේ අරමුණ වල හැටි. මොකද රැල්ල නගිනවා, ආය පාත් වෙනවා. මෙන්න මේකෙදී අපි දැකලා තියෙන්නේ නැත්තම් ගොරෝසු මනසට පේන්නේ ගොරෝසු අරමුණ විතරයි. ඒ නිසා ගොරෝසු වෙන එකත් බලපං. පැදහත් එකත් බලපං. තුනී වෙන එකත් බලපං. තුනී වෙන තැනේ තමයි අපිට ශිල්පය ඕන කරන්නේ. මොකද ඒක අපි දැකලා නැහැනේ. හිත සම්තුම් නැහැනේ අපි ප්‍රශ්න දිහා බලනකොට. ඒ නිසා ගොරෝසු වෙලාවෙත් දැනගන්න අරමුණ දකින්න වෙන්න හේතුව ගොරෝසු අරමුණ දකින්න හේතුව අපි තියෙන ගොරෝසු හිතක් නිසා. අරමුණ සියුම් වේගන එනකොට යම් කෙනෙක් දන්නවනම් භාවනා නිසා මගේ දැන් හිත ප්‍රනීත වෙලා සූක්ෂම වෙලා අරමුණ නැතුණා කියලා චෝදනා කරන්නේ නැතු මේ සියුම් වෙනවයි කියලා කියන්නේ බලන හිතත් සියුම් වෙනවා මැදහත් වෙනවා එනිසා මේක තීටිත් බලහින්නකොට දැන් මේක තවත් ඉස්සරහට අපි හිතමු අරමුණ ඊටාම සූක්ෂම උණයි කියලා ඊටාම සූක්ෂම උණයි කියලා කියන්නේ මගේ හිත ඊටාමත්ම සූක්ෂම තත්ත්වයටපත් උණයි කියලා එයා තේරුම් අරගත්තොත් මේක තමයි මේ බුද්ධජානනාංශ මේ අරමුණක් සම්බන්ධව උගන්වන රූපාරම්මණයක් පිළිබඳ උගන්වන පාඩම කියලා දැනගත්තු ඉතාම සූක්ෂම තත්ත්වර ගියාට පස්සේ ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා අරමුණ සූක්ෂම බාටපත් උනාට අරමුණ නැති වෙන්නේ නැහැ අරමුණ තියෙන බාට මොකද්ද වේගයක් නදු කම්පනයක් චංචලයක් පේනවා ඒ නිසා අරමුණ නම් කරන්න පුළුවන් අනන්‍යතාවය නැති වුණාට අරමුණ තිබිච්ච බවට තියෙන ශක්තිය ඒ බලය ඒ විභවය ධාම තියෙනවා. ඒක චාලක ශක්තියක් බවට පත් වෙලා නැහැ විභව ශක්තියක් බවට පත් වෙලා නැහැ. උක ඕනෙලාක චාලක ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් මේ අරමුණක තියෙනවා මේ චාලක ශක්තිය සහ විභව ශක්තිය කියලා දෙකක්. මේ වෙස් පෙරණාට අරමුණ නැතුණයි කියලා හිතන්නේ නැතුව ඔක දිහා හොඳට බලන්න හිටියොත් පේනවා. මේ මූල ශක්තියට ගියාම අරමුණට වැඩි සිව් වුණාට පස්සේ ඒක නිතරම මේ ගොජක තමමින් ගොජ තමමින් ඊටදී පුංචි කුඩා අංශු ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් යනවා ගොරෝසු වෙනවා සිව් වෙනට වැඩි බොහොම සිව්ම් රාජකාරියක් සිව්ම් දර්ශනයක් විතර පේනවා මේකදී හුදුට මේ මට වැරදිලක් නෙවෙයි මේ අරමුණ විස්පරිලක් නෙවෙයි මේ අරමුණේ වෙනස් ස්වරූපයක් ඒකට කියනවා ආකාරයක් අරමුණ වෙනස් ආකාරයක්. මේ ආකාරය දිහා හොඳට බලන්න හිටියොත් එක එක පුංචි පුංචි අංශු එක චිත්තක්ෂණයක් ඉසුගලන්ට ඉඩ නොතබ නලියනවා. එම නලියන අංශු එකක් කවදාකවත් අපේ හිතට දකින්නේ නැහැ. අපේ හිත දකින්නේම රොත්තක්. අපේ හිත දකින්නේම ඝණයක්. අපේ හිත දකින්නේම සිද්ධි රාශියක් විතරයි. මොකද එක සිද්ධියක් දැක ගන්න අපේ හිත සූක්ෂම නැහැ. ඒ නිසා අපි ඒක නිකන් එක මේ නලියන ගොජ දාන එකේ එක අංශුවක් අරගෙන ඒ අංශු ඇතිවීම නැතිවීම දකින්න උත්සාහ කරනවා වගේ චීන කන්නඩියක් දාලා ලොක් කරලා බලන එකක් දාලා බලන්න හදනවා වගේ අරමුණ සූක්ෂම වුණාට පස්සේ ඒක දිහා හොඳට සමීප වෙලා ඒක දිහා හොඳටම ආසන්න වෙලා ඒක දිහා හොඳටම උත්සන්න වෙලා බලන්න හිටියොත් ඒක ඒකාකාරී රංගනයක් රඟපානවා ටිකටෝම නලියනවා ඒක දිහා බලන එක මහා කම්මැලි කරන දෙයක් මේක මේ ඇති වෙන වේගයට වැඩිය වේගෙන් නැති වෙනවා නැතිවට ආයෙත් ඇති වෙනවා. මෙන්න මේ தત્ත්වය දැක්කනම් මේක මේ අරමුණට නම් කරගන්න බෑ දැන් මේක ආස්වාස් ප්‍රසවාස් කියලා නම් කරන්න බෑ මෙතන තියෙන්නේ ගොජයක්. ඇතිව නැති වෙන යන බව. ඉම්බි වැගිලින් පටන් ගත්තත් ඔතන තමයි. සක්මණට ගිහිල්ලා වම දකුණ ගත්තත් ඔතන තමයි. ඔය ඔතෙන් එනකන් තමයි භාවනාවේ ඔය අරමුණුයි ගුරුකුල වාදායි සමතේයි ඔක්කොම જાති තියෙන්නේ අරමුණේ ඔය කම්පන චංචල තැන්ට එනකන් තමයි. ආවට පස්සේ කලබල වෙන්නේ නැතුව මේක දිහා බැලුවොත් ඒ යෝගාවචර දෙන කොයි අරමුණේ වුණත් මූල ශක්තියට ගියොත් ඕක තමයි. ඕක තමයි ෆිසික්ස් වල වෙලා තියෙන්නේ. ඒක එක වස්තු අඩු කරන අඩු කරන ගියාට පස්සේ ආණු පරමාණු සබ් ඇටොමික් පාටිකල්ස් වලට ගියාට පස්සේ ශක්තියක් විතරයි තියෙන්නේ. ඒ ශක්තිය ඕන දෙයක් වඩපත් වීමේ හැකියාව කාගේද ළඟ තියෙනවා අපිට තේරෙන්නේ නැති ශක්තියක්. ඒකට කියනවා ඊර්තු ගුණය කියලා. ඊර්තු ගුණය නේ වෙලාවක ශක්තියක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් ආය රූපයක් බවට, වේදනාවක් බවට, සද්දයක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ පෙරලිනාම විපරිණාම වෙන ගතිය අපි දන්නේ සද්දයක් වේදනාවක් හිතුණක් බවට පත් වෙනවා විතරයි. ඒ මොකද අපේ ඉන්ද්‍රයන් සකස් වෙලා තියෙන්නේ ඒ යම් හැඩයක් ආකාරයක් ආවට පස්සේ. නමුත් මේක භාවනා කරගෙන යනකොට ඒක මූල ශක්තියට, මූල ප්‍රභවයට ගියාට පස්සේ පේනවා මේකේ නිටතරම ඉසුහුලන්ට චිත්තක්ෂණයක් නොතබා අපි නිදාගෙන හිටියත් අපි දුවදුවේ හිටියත් අපි ඉඳගෙන හිටියත් මේ කම්පන වේගයේ මේක බාර ගන්න නැති එක අපිට මේ ඉඳුරංගේ කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක ඥාන ශක්තියෙන් විතරයි කරන්න පුළුවන් වෙන්නේ බුදුන් අදහගෙන කවුරු හරි මේ ඇතිද නැති වෙන බව වහවහ ඇති වෙන බව බලාගෙන හිටියානම් එයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල මේ හැම එකේම හට ගන්න පැත්ත විතරක් දැක්කා ඒක මංගලයි කියලා හිතාන හිටියා නමුත් දැන් මේ ඇති වෙනවා හා සමාන නැති වෙනවා. මේ නැතිවීම අපේ අම්මලා තාත්තලා අපට උගන්ලා තියෙන අවමංගල්‍යයක් කියලානේ. භංගයක් කියලානේ. විනාශයක් කියලානේ. නමුත් ඇති වෙනව නම් නැති වෙනව නැති වෙනව නම් ඇති වෙනව නිසා මේක මේ මංගලයේ මේක අවමංගලයේ කියන මේ අපේ හිතේ මේ පංගු peerුව තියෙනකන් අපිට සංසිද්ධිය බලන්න බෑ අපි සංසිද්ධිය ඇති වෙන පැත්තට විතරයි ලකුණු දෙන්නේ නැති වෙන පැත්තට දෙන්නේ නැහැ ඉතින් එතකොට තේනවා අම්මලා තාත්තලා මේක කිව්වට ස්වභාවයේ ඒක ඇති වෙන පැත්තයි නැති වෙන පැත්තයි 150ට 50 හිටලා තියෙනවා. මේ යෝගාවචර මේ සම්මුතිය අතහැරලා මේ අම්මා අප්පගේ උදේ පැත්තක දාලා. පන්ති කාමරවල ගුරුවරු අපිට උගලා තියෙන පච ටික පැත්තක දාලා. මේ වෙන දේ දිහා බලන හිටියොත් බුදුජානන්සේ කියන මේ මනුස්සයාට වෙලාවක් එයි කියලා මේ නැති වෙන පැත්ත මෙතෙක් නොදැක්ක අන්ධකාර පැත්ත වඩා කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඇති වෙන ආස්තික පැත්ත විසින් වසා හෙලල්ලද මේ නැති පැත්ත මේ මේ හේවණල්ල මේ නාස්තික ප්‍රඥප්තිය කොච්චර කැපිලා පේන්න පටන් ගන්නවද කියනවනම් එයාට බිඳී යෑම පමණක් පේන්න පටන් ගන්නවා මොකද හේතුව මෙතෙක් කල් අපි මොනවද දැකලා තියෙන්නේ මේ සංසාරේ කියලා. අපි මොනවද අරමුණු කියලා දැකලා තියෙන්නේ ඇති වෙලා මෝරණ පැත්ත විතරයි. යම් විදියකට මේ නැති පැත්තත් ඇති පැත්ත වගේ සමානව යනකොට අර මෙතෙක් නොදැක්ක සුවිශේෂී භාවය ඊට විශේෂයෙන් කැපිපේන්න පටන් අරගන්න මේ හැම දෙයකම මේ නැති වෙන හරියක් තියෙනවා මේකට හිත ඇදලා යන ගතියක් මෙතෙක් නොදැක්ක දේ නිසා ඒකට තියෙන කුතුහලයේ වැඩි වීම නිසා මේ යෝගාචර පුදුමාකාර බයක් ඇති වෙනවා මම මෙතෙක් කල මේ සලසුන් හදපුවා සීනමවපුවා එහෙම නැත්නම් මේ අනාගත සැලසුම් වලට ගත්ත මේ හැම දෙයක්ම යට තියෙන මහා බොල් ගතියක්. ඒකේ තියෙන මහා නැස්චාර්ත්‍යයක්. එවනල්ලක තියෙන භූත ගතියක්. කියලා මෙයාට බය. ඊට පස්සේ මම මේ මේ හොඳ පැත්ත දැකලා ඒකට ප්‍රේම කරාට ඒකේ නරක පැත්ත දකින්න එක කවදා හෝ අනිවාර්යයෙන් මේක අල්ලගත්තකම සිද්ධ වෙනවා. ඒකට අපි අල්ලගෙන තියෙන හොඳ පැත්ත කියලා අල්ලගත්තට අත ගෑවෙන්නේ නරක පැත්තම තමයි. කියලා ඒකට බය ඒකෙන් තමන් අසරණ වෙන ගතිය තේරෙන පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේ පේන දේ භාවනාවෙන් පේන දේ අදහන්දෝ නොහදාන්දෝ කියලා බුදුමාකාර අභියෝගයක් හිතට එනවා මේක අනිවාර්යයෙන්ම අස්පනා අපිට පේනවා කොයිතරින් ගියත් භාවනා කළා ගියාම උතෙන්ට එන්නේ හැබැයි හිත ඇතුලේ පුදුම විදිහට ඒකට ප්‍රතික්‍රියාවක් එනවා මේක නැස්චාර්තයි මේක මේ හුනියමක් බලන බලන දේ නැතිවම් ගස්තාන වෙලා යනවා. බිඳි බිඳි යamak පේන්නේ කියලා මහා බයක්. මේකෙන් මං කවදා ගැලවෙන්නෝ කියලා ඒකට මේ බුදුජානන්සේ දෙන උපමාවක් ගෑනු හත් දෙනෙක් ගත්ත මිනිහෙක් ගෑනු ගෑනු රණ්ඩු කරනවා දකින්නට අනේ මේ හත් දෙනාගෙන් කවදා ගැලවෙන්නෝ කියලා හිතනවා වගේ හිතනවා කියලා. නරක නෑ ගැන මුස්ලිම් මිනිස්සු දැන් ඩෝක විඳිනවා. එකෙක් හම්බෙච්ච මනසයි ඊටාන තියෙන මේ එක්කෙනෙක්ගෙන් කියලා ඕක හොඳට තේරෙන්නේ හත් දෙනෙක් තියාගන්න ඕනේ අපිට වෙලා තියෙන මේ උඩරට කතාදෙට පාතරට කතාදෙට දෙන්නේ බඳින්න දෙන්නේ. ඒකයි අප්සෙට් එක තියෙන්නේ. නැත්තම් හත් හත් දෙනෙක් බැඳනනම් මේ මනසට ආය වෙන මොකක්වත් අපායට යන්න මොකක්වත් ඕනේ මේ හත් දෙනාගෙන් කවදා ගැලවෙන්න ඕ කිව්වාගේ මම මෙතෙක් කල් මේ බැඳලා තියෙන්නේ. රූප කියලා. මේ ඇති පැත්තනේ. දැන් ෆිසික්ස් වල කියනවා නම් මේ ද්‍රව්‍ය the matter කියලා ගත්තාම ඔකේ ඇන්ටි මැටර් එක නැතුව මැටර් එකට තියෙන්න බෑ කියලා හොයාගත්තට පස්සේ යාට Nobel Prize කීයක් දෝ දුන්නා. මැටර් එක තියෙන්නේ ඇන්ටි මැටර් එකට සාපේක්ෂව. බුදුරජාණන් වහන්සේ මේ ඇති වෙන පැත්තට නැති වෙන පැත්තට දිනුනා කියලා අවුරුදු 2600 කට දුන්නාට පස්සේ බුදුහාමට බෙල් එක තියෙන කාමුනෙත් නෑ බෙල් එක නැති කාමුනෙත් නෑ Nobelුත් නෑ බෙලුත් නෑ. මොකද බුදුහාමරට මේක කියලා දෙන්න තෑගි දෙන්න වෙන කෙනෙක් හිටියේ නෑ. දැන් ඉන්න මැට්ටෝ අතර මේක දැක්කට පස්සේ මේ ඇති දෙයක් තියෙන්න බෑ නැති දෙයක් නැතුව කියලා මැටර් එක තියෙන්න බෑ ඇන්ටි මැටර් නැතුව. ඒ නිසා දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල සබ්ඇටොමික් පාටිකල්ස් හරි ඕනම දෙයක් හොයාගත්තම ඒගොල්ලෝ දන්නවා මේකට ඇන්ටි මැටර් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ හරියට හොයනවා දැන්. හොයන්නේම නැස්චාර්ත පැත්ත. දැන් ඇති දේ හොයනකොට ඇති දෙයට හේවණල්ලක් තියෙනවානේ. ආන්නේ වගේ හොයලා බලනකොට කවදා හරි භෞතික විද්‍යාඥයා හොයාගත්ත ඇති දේ 104යි ඇන්ටි මැටර් එක 96ක් කියලා. ඒ වගේ කවදා හරි තේරුම් ගත්තොත් අපි මේ ලාභ සත්කාර සම්මාන දිලෝ කියලා හොයාගත්ත මේ ටිකේ පිටිපස්සේ අන්ධකාර පැත්ත ඇති දේ කියලා කියන එක 104 නම් 96ක් තියෙන මේක නැති පැත්තයි. අපි මෙතෙක් කල් ඇස් දෙක මායා කරගෙන අර 104ත් එක්ක නෙමේ සැලසුම් හදලා මේකත් එක්ක ගිහිලා කවදාරි අර 96 දැක්කනම් ඒ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා අපි මොකක් එක්කද මේ සැලසුම් කෙරුවේ කියලා මොනවද මේ ලබන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අන්න එතකොට ඇති වෙන මේ බය මේ මොකක් එක්කද මේ දඟලන්නේ කියන බය ඒ භංගයක් දකින්නට එන බය නිසා සෑහෙන පිරිසකට එතනින් එහාට පැන ගන්න බෑ එතින්දි මේ හිතා ගන්න මේ භාවනාව වැරදිලා භාවනා කරන්න ගියාම පුදුමාකාර කම්මැලිකමක් බය ගතියක් අසරණ ගතියක් පාළු ගතියක් තනි ගතියක් වැටෙනවා. මොකද මුළු සැලසුමම තිබුණේ රූප කර්මස්ථානෙත් එක්කනේ රූප ධර්මත් එක්කනේ මේ මුළු ලෝකෙම දුවන්නේ. කවදා හරි මේ රූපය කියලා කියන්නේ බොරුවක්. ඒකේ තියෙන්නේ මේ හුදු මවාපෑමක් විතරයි. මේකේ පිටිපස්සේ තියෙන්නේ හේවණල්ලක්, අන්ධකාරයක්. මෙන්න මේ අන්ධකාරය දිහා නොබලා ඉන්නම බෑ. භාවනා දියුණු වුණාට පස්සේ. එතකොට එනේ බය නිසා යාට ඒකට මිදීමේ කැමැත්තක් ඇති වෙනවා. අනේ මීට පස්සේ මේ කුණු කන්දලයක් එක්ක සැලසුම් හදිල්ලක් ඕනේ නැහැ කියලා ඊට පස්සේ ඥානයක් තේරෙන පටන් ගන්නවා මෙන්න මේක දකින මේ අරමුණ හිස්තන එවනැල්ල අන්ධකාරයේ දකින හිතත් ওই රූපේ වගේම ආස්තික පැත්ත පොඩ්ඩයි මේක තියෙන්නේ මේක ආධිනව පැත්ත වැඩි ඥානංච ඥාතංච උභෝපි විපස්සති කියලා තියෙනවා මේ මේක දිහා බලාගෙන හිතෙත් ඒකාකාරී පැවැත්මක් නැහැ එයා සෙල්ලම් කරන පැත්ත අපි කියන උඩු හිත කියලා. එයා හැංගිලා සෙල්ලම් කරන පැත්තට කියන යටි හිත කියලා. ඉතින් හොඳට භාවනා කරනකොට පේනවා උඩු හිත tip of the iceberg වගේ මුළු පද්ධතියෙන් 10%ට වැඩිය අඩුයි. යට හරිය යටි හිත වැඩි. දීක දැක්කට පස්සේ තේරෙනවා මේ යටි හිතට මම කියාගන්න බෑ. මගේ කියාගන්න බෑ. යාගේ න්‍යාය, යාගේ න්‍යාය පත්‍රේ මට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ. උඩු හිතෙත් බෑ. මොකද උඩු හිතේ යම් යම් මූල සූත්‍ර ටිකක් දාන්න පුළුවන්. ඒ නිසා මේ උඩු හිත අල්ලගෙන නැටුවට භාවනාදී මේ අපිට තේරෙන්නේ නැති යට තියෙන මේ අනුසය පද්ධතිය අපහරහ ක්‍රියාත්මක මේ ಜಾතිය බෝ කිරීම සඳහා තියෙන මේ ලිංගිකත්වයේ තියෙන කැතකම ඒ වගේම උරගේක් වගේ පණ ඇති සතේ හක්කේ තියලා සෙමෑර ඇර ලේ පෙර පෙර කන ගතිය මේ ආරක්ෂක ගතිය එක් එක්කවත් පොඩ්ඩකවත් අඩුවක් නැහැ මේක වසංගන තමයි මේ ශිෂ්ටාචාරය හැදිලා තියෙන්නේ. මේ ශිෂ්ටාචාරය අපි මේ ආලවට්ටම් කරන hina වෙලා ගත කරාට යට තියෙන උරග ගතිය මේ යට තියෙන ಜಾතිය භෝගිතීම සඳහා anything valid කියලා යන ගතිය දිහා බලනකොට පේනවා. අපි මේ කතා කරන මවාපෑමක් මරණ මොහොතේදී අපි ඇදගෙන යන නූලක් දැක්කහම අර යටිහිත කොච්චර බලවත්ද? ඒක මේ අරමුණේ පෙන්වන හොල්මනම තමයි හිතෙත් තියෙන්නේ කියලා. පටිවිපස්සනාර ගියාට පස්සේ තේරෙනවා කුමන නැටුම් කිලි කවට සිනාදා මොනවද මේ නටන නැටිල්ල මේක යට හීන් වලින් වැඩ කරන්නේ මේක නේද කියලා අර ඇති වෙන්න පටන් ගන්නවා යමක් ඇති වෙන සැහැවි ඇත්තේ නම් සංස්කාර කියලා කියනවා මේ සියලු සංස්කාර විශේෂයි උපේක්ෂාවක් ඇති වෙනවා අපි ඒකට කියනවා පටිසංකා ඥාණයට පස්සේ සංඛාර උපේක්ෂා ඥාණය එනවයි කියලා ලාභෙත් පාඩුවයි දෙකේ ලොකු වෙනසක් නැහැ. පාඩුව නම් මේ භෞතික ලෝකෙත් අපිට පශ්චාත්තාපය ඇති වෙනවා. ලාභේ ලාභයි කියලා හිතා හැරෙන අන්තිමට වදකෙක් තමයි. ඊට පස්සේ සැප කියන එක ඉවර වෙන්නේම දුකකින්. අපි දුකට නොදකින් කිව්වට සැපට නොදකින් නොකිය සැප 16 ඔබේ ස්වාමීක් වගේ තියා හිට අපි ඒක දාසකත්වය අපි යට කරගන්නවා. ඒ නිසා මේ සැප දුක් දෙක කියලා අපි බෙදාගෙන හිටියට ඒ දෙන්න මැටර් ඇන් ඇන්ටි මැටර් වගේ දෙන්න එකට ජීවත් වෙනවා. යසස අයස කියලා අපි ජනප්‍රිය වෙනවා. අනිගාන ජනයාගෙන් අපි කොම් වෙනවා. මේ දෙකේදී අපි කරන නොකරන සීමාවක් නැහැ හොඳ කෙනෙක් වෙන්න ජනප්‍රිය වෙන්න. මොකද කොච්චර උඩට දැම්මත් අපි තුච්ච වෙලා පහත් වෙලා ජනප්‍රියතාවය සම්පූර්ණ නැත්නම් යනවා. හරියනවා වරදිනවා. මෙන්න මේ දෙකේදී මේ තියෙන එක පැත්තකට රුචි ගතිය සහ අනිත් පැත්තට අපි වෛර කරන ගතිය තිබුණාට මේ දෙන්නම යටි හිතේදී සමානව වැඩ කරන්නේ. ලාභ පාඩු, ජය පෙරදුම්, සැප දුක්, යස ආයස සම්පූර්ණ මේ උඩු හිතේ ඔය ටිප් ඔෆ් ද අයිස්බර්ග් එකේ විතරයි ඔය සෙල්ලම තියෙන්නේ. යටට ගියාට පස්සේ යටිහිතේ සෙල්ලම් ටික බලනකොට යටිහිත කියන එක මේ බුදුහාමුදුරෝ දේශනා කරපු එකක් නෙවෙයි. ඒක මේ බටහිර මානසිකත්වයේ අනුව ඒත් ඉස්සරහට ගත්ත එකක්. නමුත් ඒගොල්ලෝ දැනගත්ත තිස්සා ප්‍රකාශ කරා යුනිවර්සල් අන්කොන්ෂස් කියලා මේක ඔක්කොටම සමානයි. ඒ යටිහිතේදී ඒකට දර්ශනයක් වශයෙන් කියන යටිහිතේ සෙල්ලම් දකින්න පුළුවන් හීනේදී කාටරි බයලජ්ජා තියනවාද කියලා බලන්න කියනවා. හීනේදී ජයපරාජය දෙක තියනවාද කියලා බලන්න. හීනේදී හරි වැරදි තියනවාද කියලා බලන්න කියනවා. හීනේදී අපිට කාටවත් මොනම සීමාවක්වත් නැහැ. ඒ වගේම තමයි ටිකක් වැඩි වෙන්න පොඩ්ඩක් බීලා බලන්න එතනම තමයි. එතෙන් ගියාට පස්සේ ඇල්කොහොල් වලට ගියාට පස්සේ මද්‍යසාරට ගියාට පස්සේ ආයෙත් අපි අතෙන්ට යනවා. මෙන්න මේකෙදි පේන්න තියෙනවා මේ උඩින් පෙන්වන්න හදන අපේ ಗುಣචරිතයත් ඒක යට තියෙන නූල් සූත්‍රයත් අරගෙන බලනකොට ඒ නූල් සූත්‍රය කොච්චර කැතද එහෙනම් කොච්චර ආචාර සීල ධර්ම වලට ප්‍රතිපක්ෂද නැත්නම් ආචාර සීලතර ගණන් නොගෙන ඉන්නවද නමුත් ඒකනේ 190කට වැඩිය තියෙන්නේ මේක පිළිගන්න බැරිකම නිසා අපි භාවනාව අතාරිනවා ගුරුවරයා අතාරිනවා අරමුණ අතාරිනවා මේ පේන යථාර්ථයට එවන තමයි අස්පනා අපිට පේන දෙයට ලෑස්ති නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා භාවනා කරනකොට මේක දැනගෙන යන්න ඊට පස්සේ උඹට මේ බලන ඕනම දෙයක ඇතිවීම පැත්ත තියෙන ඕනම දෙයක නැතිවීම පැත්ත කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ ඇතිවීම නැතිවීම දෙකට උපේක්ෂා වීම ඒක තමයි තාදී ගුණය කියලා කියන්නේ. සියලු සංස්කාරයන් વિશે ඇති මේ උපේක්ෂා ගතිය දැකපුවාම එතනදී බරපතල අභියෝගයක් එනවා. එහෙමනම් එවැනි භාවනාවක් කරන්න කොහෙන්ද වේගයක් එන්නේ? කොහොමද උනන්දුවක් ඇති වෙන්නේ? කොහොමද සද්ධාාවක් ඇති වෙන්නේ? කොහොමද වීරියක් ඇති වෙන්නේ? මේ වගේ හොඳ නරක දෙකටම සම වෙනකොට සතියේ කෘත්‍යය මොකද්ද? මේ හොඳ නරක දෙකටම සම වෙනකොට සමාධියේ කෘත්‍යය මොකද්ද? මේ හොඳ නරක දෙකම සමානව සලකන්න ගියම ප්‍රඥාවේ කෘත්‍යය මොකද්ද කිව්වහම ඔය පස් දෙනාම හොදි බහින්න පටන් ගන්නවා. ඔය එකකටවත් දරන්න බෑ එතන. සද්ධාවට ඉන්නත් බෑ එතන. වීර්යයට ඉන්නත් බෑ එතන. සතියට ඉන්නත් බෑ එතන. සමාධියට ඉන්නත් බෑ එතන. ප්‍රඥාවට ඉන්නත් බෑ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයේක් සබ්බේ සංඛාරා අපි ඉතිසලා කියමුකෝ සංස්කාර උපේක්ෂාව කියලා. කාට හරි යෝගාවචරවල තේරුණොත් සද්ධාව කියන්නේ සංස්කාරයක් කියලා. වීර්යය කියලා කියන්නේ සංස්කාරයක් කියලා. සතිය කියලා කියන්නේ සංස්කාරයක් කියලා. සමාධිය කියලා කියන්නේ සංස්කාරයක් කියලා. ප්‍රඥාව කියන එක සංස්කාරයක් විශේෂ ඇති වෙලා. මේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥාවට උපේක්ෂා වෙන්නේ කොහොමද? දැන් මෙතෙක්කල් පණ එපා කියන අම්මා තාත්තා එපා කියන ඇවිල්ලා මේ සද්ධා වඩන්න නෙවෙයි දැඟලුවේ. වීර්ය වඩන්න නෙවෙයි දැඟලුවේ. සතිය වඩන්න නෙවෙයි දැඟලුවේ. සමාධිය වඩන්නනේ දැඟලුවේ ප්‍රඥාව වඩන්නනේ දැඟලුවේ නමුත් දැන් මේ යෝගාවචරත මූලධර්ම වශයෙන් එහෙම නැත්තම් කියනවනම් දාර්ශනික වශයෙන් මේ අර සියලු ජඩකම් අතහැරලා ගත්ත මේ හොඳ ධර්ම ටිකෙත් උපේක්ෂා වෙන්න බැරි නම් ඒ ධර්ම වලටම දාස වෙනවා. ඒ ධර්ම පිළිබඳව අධිකාරී ශක්තියක් ගන්න නම් ශ්‍රද්ධාවත් ඇතිව නැති වෙන භවයේදී නොසැලෙන මනසක්. මේ නිසා මේ ඉන්දිය ධර්ම ඉක්මවලා බොජ්ජංග ධර්ම යනකොට බුදුචාන් වහන්සේ සඳහන් කර තිනවා බොජ්ජංග ධර්ම කියලා කියන්නේ ආරෂ්ඨක මාර්ගයට බොහොම කිට්ටු තැනක්. සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේත විවේක නිස්සතං විරාග නිස්සතං නිරෝධ නිස්සතං පටිනිසග්ගාණු පස්සේ. මේ සතිය වඩන්නේ කියලා කියනවා බොහොම විවේකීව එනතන් සති සම්බොජ්ජංගය විස්තර කරලා ඒ සති සම්බොජ්ජංගේ පණ්ඩරයක් කරන් දෙන්න කියනවා. ගැල්වනයිස් කරගන්න කියනවා. රීන්ෆෝස් කරගන්න කියනවා. මේක විවේකීව වඩපන් සතිය ආවත් කලබල වෙන්න එපා. නාවත් කලබල වෙන්න එපා. මේක ඇතිව නැතිව ගියාට හිත ආතතිගත කරගන්න එපා. හිත අසහනයටපත් කරගන්න එපා. මේ සතිය කියන්නේ ඇතිව නැතිව එකක්. ඒක නිසා මේ මුපෝනාවෙන් ඇති කරගත්ත සතිය නැති වෙන දිහා බලන්න පුළුවන් නම් නැතන මේ උපමාව කිව්වොත් මම ඒක කට්ටිය තරහ වෙයි කියලා. තමන්ම කුසින් වදාගත්ත දරුවා ඇහැලේ පොළ කුමාරියාමි වනේ දාලා කොටනවනේ රජානට. තමන්ගේම දරුවා. ඒතර කොහොමද ඇහැලේ පොළ කුමාරියාමිට එන අදහස? යෝගී තමන් මේ ඇති කරගත්ත සතිය නැති වෙන හැටි බලලා නොසලී ඉන්න මනසක් කිව්වොත් එහෙම තේරුම් ගන්න පුළුවන් ද බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. මෙච්චර ආයාසයෙන් ඇති කරපු මේ සතිය නැති වෙන දිහා බලලා උපේක්ෂා වෙන්න. මෙච්චර ආසාවෙන් ඇති කරන ධම්මවිචේ සම්බොජ්ජංගේ මේ පොත්වල ලියාගෙන ඔක්කොම මේ ධර්මනේ ලියාගෙන තියෙන මහත්මේ ලියාගෙන තියෙන ඕකත් අතහරින්න වෙනවා. ඕක නැති වෙනවා. ওই ධර්මයේ තියෙන තාක්කල් නිවන නැහැ. ඕක අතහැරියට පස්සේ තමයි නිවන ඒ නිසා ওই ධම්මවිචේ සම්බොජ්ජංගයක් ධම්මවිචේ සම්පොච්චංගම් බික්කවේ භාවේත විවේක නිස්සතං විරාග නිස්සං නිරෝධ නිස්සං පටිච්ච ගානුපස්සී ධම්මවිචේ ඇති කරපන් ඉගෙන ගනින් ව්‍යාකරණ ඉගෙන ගනින් අභිධර්ම ඉගෙන ගනින් හැබැයි ඕකත් අතහරින්න වෙනවා ඒක විවේකීව පුළුවන් වෙලාවේ කරපන් ওই ඉගෙන ගන්න දේ මතක නැතුණයි කියලා මට මේ අරය තරම් මෙච්චර දන්නේ නැයි කියලා ඌක ආතතිගත වෙන්න දෙයක් උතන් නැහැ එහෙම නැත්නම් ඒක අසහනයටපත් වෙන්න දෙයක් නැහැ ඌක වැවෙයි වැවෙනවා වගේම නැති වෙනවා ඒ නිසා ධම්ම විචයත් එකයි සරුවචාන්සේ සඳහන් කරන්නේ ධම්මෝ පියෝ බික්කවේ පහතබ්බා. මහන්නේ උඹලා එකතු වුණ ධර්මයක් උඹට අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද? එනිසා මේ ධර්මයේ යම් විලාකට අමතක වුණා කියලා නැති වුණායි කියලා හිතමනාප ගන්න වෙනුවට මේක විවේක නිසිතව විරාග නිසිතව විරාගය කියන්නේ ධර්මේ නැති වුණායි කියලා හිත කරදර ගන්නෑ. නිරෝධ නිසිතව ධර්මේ නිරුද්ධ වෙලා යන හැටි බලන්න. පරිණිසක් ගන්න පස්සේ අතහැරලා දාන්න පුළුවන් විවේකයෙන් මේක දිහා බලන්න. එසේ විරිය සම්බොජ්ජංගේ. දුවට විරිය තියෙනවා. ගත්ත දේ අත නැහැර යන ගතියක්. ඒත් අන්තිමට යනකොට තමයි තේරෙනවා නම් උත්සාහ කරනකම් සක්මනේ උත්සාහ කරනකම් කවදාකවත් සක්ම භාවනා කෙරෙන්නේ නැහැ කියලා. ආශස් ප්‍රසති උත්සාහ කරනකම් කවදාකවත් භාවනාවට බැහැලා නැහැ කියලා. මේ භාවනාවට බහින්නේ නිරුත්සාහයෙන් කියලා. ඒකට මේ වීර්ය පොඩ්ඩක් පැත්තකට වෙන්න ඕන කියන එක ඨටමන වීර්ය වෙනුවට ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් ඕන කරන්න වෙන්නේ කියන එක තේරුම් ගන්නකොට වීර්ය පිළිබඳ තමන්ගේ තිබුණ අදහස වෙනස් වෙන්න එපායි. පටන් ගන්න වීර්ය මෙතෙන්ට යන්න බෑනේ. ඒ නිසා ආරද්ධ වීර්ය, පග්ගහිත වීර්ය, පරිපූර්ණ වීර්ය කියලා වීර්ය පරිණාමයටපත් වෙන්නේ නැතුව ඨටමන්න ගත්තොත් කවදාකවත් මේ මනුස්සයාට සියුම් භාවයට යන්න බෑ. ඒ නිසා වීර්යයක් නැති වෙගෙන යනවා. ඒ නැති වෙනව නෙවෙයි. ඒක තවත් සුද්ධ වෙනවා. සූක්ෂම පාඩපත් වෙනවා. ඊළඟට මේ පීති සම්බොජ්ජංගය. ඊට එන පස්සද්ධි සම්බොජ්ජංගය. සමාධි සම්බොජ්ජංගය. විරිය සමාධි උපේක්ඛා මේ සියලු බොජ්ජංග ධර්ම ආයාසින් ඇති කරාට උච විවේකීව බලන්ඩ ඌව වේලාවක යනවා ඌව වේලාවක නැති වෙනවා නැති උනායි කියලා ඉසాత බඳගෙන නඩන්න පටන් අරගත්තොත් බොජ්ජංග වලට දාස වෙනවා බොජ්ජංග නැති වෙලාවේ අර ඇලේපල කුමාරියාමගේ දරුවා නැති වුණා වගේ මේ සති සම්බොජ්ජංගේ නැති උනායි කියලා ධම්මවිචේ සම්බොජ්ජංගේ නැති උනා කියලා අඬා වැටෙනවා කියලා කියන්නේ සදාකාලික මරණයට ලක් වුණා වගේ. නෑ මේව ආය ඇති වෙනවා. අන්නේ විදිහට ගිහිල්ල වෙලා මේ ඇති කරගන්න පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, බොජ්ජංග ධර්ම විවේක නිසිතෝ විරාග නිසිතෝ පටිනිස්සග්ගාන පස්සියෝ බලනවායි කියලා කියන්නේ ඒ තමන් උපයාගත්ත දේෙන් අයින් වෙලා මට ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට මේ යෝගාවචරයට ලස්සන උපමාවකට ආදර්ශයකට ගිහිලා කියනවනම් එයාට තේරෙනවා මම පුළුවන් තරම් උත්සාහ කරන මේ පරියන්කේදී පුළුවන් තරම් සතියෙන් ඉන්න. එහෙම කර කර ඉන්නකොට ඒක පාර රණමක් හරි සද්දයක් ඇහිලා වේදනාවක් කළා සතිය කැඩුණානේ. ඉතින් කැටිච්ච ගමන් පශ්චාත්තාප වෙනවනම් එයා මේ සතිය විවේකීව වඩන්න දන්නේ නැහැ. එයාට වෙලාවක එනවනම් අනේ සතිය කැඩුනා ඒත් මගේ හිත පශ්චාත්තාප වෙලා නැහැ කියලා. මගේ හිත තැවිලා නැහැ කියලා. අසහනයටපත් වෙලා නැහැ කියලා. ඒක තමයි සතියෙන් ඉගෙන ගන්න තියෙන උපේක්ෂාව. ඒක තමයි සතියෙන් ඉගෙන ගන්න තියෙන විවේකයේ කියන එක. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. පමාදේන කම්පතිටි සති බලං. අප්‍රමාද වෙන්න දෙමේ සතිය කියලා පටන් අරගන්න. නමුත් යම් හේතු වෙනස පමාවට කරනවා කියමු සද්දයකට හිත පිට ගියා. වේදනාවට පිට කියලා. ඒක කම්ප නොවි ඉන්න පුළුවන් නම් ඇති කරගත්ත සතිය නැති වුණා කියලා කම්ප නොවි ඉන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය සතිය නෙවෙයි. ඒක සති බලය. සතිය වර නැගිලා තියෙන්නේ කියලා. මේ අපි ඇති කරගත්ත හැම ගුණයක්ම නැති වුණයි කියලා පශ්චාත්තාප වෙනවා නම් ඒ ගුණයට වාල් වෙනවා. නැති වෙච්ච එක යාගේ වැඩේ මට ආය ඇති කරගන්න පුළුවන් කියන වශීතාවයේ තියෙනවා නම් අපි ඒකට ස්වාමිත්වය දරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් නැවක යන මිනිස්සේ නැංගුරන් අරයි යනවනේ. නැංගුරම වැඩ ගන්නකොට ඔක විසිකරන්න එපා. නැවේ තියෙනකන් නැංගුරම කවදාකවත් නැංගුරම වැඩ ගන්නෑ. නැංගුරමට නැවට සුළුසුලඟක් ආපු ගමන් යා කරන්නේ නැංගුරම එළියට විසිකරන එක. ඒක තමයි නැංගුරම වැඩේ. ඒ වගේ තමයි මේ සතිය, මේ සද්ධාව, මේ වීරිය, මේ සමාධිය, මේ ප්‍රඥාව අවශ්‍යලාට විසිකරලා ඒ කෘත්‍ය ඉෂ්ට කරන්නේ නැතුව මුක බඩතුලිය ගන්නගෙන හැම වෙලාවෙම සතිය දක්කන ඉන්න හදලා තියෙනවනම් සතිය නැති වෙච්චාම සීදී නසා ගන්නවා කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සමාධිය නැති වෙච්චාම සීදී නසාගත්ත තුන් දිනකේ චරිත බුදුහාමුදුරන් කාලෙම සිද්ධ වෙලා තියෙනවා. මෑත කාලේ අනන්ත අප්‍රමාණයි. මෙච්චර මං සමාධිය තියා හිටියා මට මේක ගන්න බැරි වුණා කියලා. මෙන්න මේක විවේක නිශ්චිතව විරාග නිශ්චිතව පට්නිසග්ගාන පස්සියෝ කටයුතු කරනවා කියලා කියන්නේ මේ වඩන ලද ධර්මය රේන්ෆෝස් කරනවා. ගැල්වනයිස් කරනවා. ඒ කියන්නේ යා නැතුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේක කොහොමඩක්වත් මේ භෞතික ලෝකයේ සැප හොයන කෙනාට හිතා ගන්න බෑ. ඒ නිසා ඒ ඇති කරන ලද ಗುಣධර්ම වශී කරනවායි කියලා කියන්නේ. ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් බව ඕන වෙලාවක මුල ඉඳලා පටන් ගන්න හදා ගන්න පුළුවන් බව තේරුම් ගන්න ගතිය එනකොට එයාගේ ගුණයට කියන්නේ මේ සංස්කාරයන් වෙනුවෙන් ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියනවා සංස්කාර. රූප ධර්ම සංස්කාර, අරූප ධර්ම සංස්කාර. මේ සංස්කාර વિશે තිබුණා කියලා හෝ නැති වුණා කියලා හෝ නොසැලෙන මනස ඒ తాදී ගුණය වෙන කිසිම ශාස්ත්‍රුන් වංශනාවක් හිතලවත් නැහැ. ඒ తాදී ගුණයට බුදුහාමුදුර සඳහන් කර තියන්නේ අසමය විමුක්ඛය කියලා. ඒක පුරුදු කරගත්ත මිනිසයාට ඒ తాදී ගුණය බ්‍රහ්ම ලෝකයට අදාළ නැහැ. දිවි ලෝකයට අදාළ නැහැ. අපායට අදාළ නැහැ. තිරිසන් ලෝකයට අදාළ නැහැ. මනුස්ස ලෝකයට අදාළ නැහැ කියලා නෑ ඕනම භවයේ තනක මේ තාදී ගුණයට නොසලෙන මනසට දෙවෙනි වෙන ධර්මයක් නෑ. බාල කාලේ, මර තරුණ කාලේ, මහලු කාලේ කියලා වෙනසකුත් නෑ. මෙන්න මේ තාදී ගුණය තමයි බුදුජාන් වහන්සේට මේ ලෝකයට හඳුන්ලා දෙන්න පුළුවන් උනේ ඒක දුස්සීලයන්ට ගන්න බෑ. දුෂ්චරිත චින ගන්න ගන්න බෑ. සුචරිතයේ තිබිලා සුචරිත ආඩම්බර මිනිහට ගන්නත් බෑ. ಗುಣ තිබිලා ගුණයට ආඩම්බර පිණියට ගන්නත් බෑ. ඒ නිසා ගුණේ වඩලා ඒ ගුණේ වසංගාගෙන ආඩම්බර නොවි ඉන්න ගතියට කියනවා මේ සංඛාර උපේක්ඛාව. ඒක මේ මාර්ග ඥානයක් ලැබෙන්න ඉස්සලා තියෙන කඩින් පරීක්ෂාව. අටුවචාරින් වංශේලා මේ සංඛාර උපේක්ඛාවට ආවට පස්සේ යාගේ මනසේ ස්වභාවය පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. ඒක හරියට මේ උපේක්ෂක මනස උදාහරණයක් පෙන්වන්නේ ගිනිසිලුවකට කුරුළු පිහාටයක් ලං කරපුවාම ඒ කුරුළු පිහාට පැනලා ගින්දර අල්ලගන්න යන්නෙත් නැහැ. එයා උණු වෙවි උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට එන්න පටන් ගන්නවා. එතෙන් ප්ලාස්ටික් නූලක් කිට්ටු කරන්ඩ ඊටපන්දන් දැල්ලකට එයා උණු වෙවි උණු වෙවි වුණේ ලැජ්ජ බය සංචෝ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එනවා. අන්න ඒ වගේ තමයි මේ භාවිත මනස මේ රූප ධර්මයක් දැක්කත් වේදනාවක් දැක්කත් සංඥාවක් දැක්කත් සංස්කාරයක් දැක්කත් විඥානයක් දැක්කත් ඒ කියන්නේ දඟලන්නේ එයා කරන්නේ Taman කියලා ආපහු ඉන්දිය দমনයේට ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ එමිට එමිට එමිට එමිට ඇවිල්ලිවල හිත ගෙවත ගෙවදිනවා. ගෙදෙට්ට එනවා. ඉතින් බලන්න හටන් කරන්න යන්නෙත් නැහැ. මට ගින්දර ආවුනායි කියලා ඉසත බඳන අඬන්නෙත් නැහැ. අන්න ඒ වගේ පස්සර එන ගතිය කියනවා පතිකුච්ඡති පතිවත්තති පටිලීයති න සම්පසාරීයති කියලා. මේව පැනලා දෙන ගතියක් නැහැ. කරදරයක් හරි සැපක් කරාට පස්සේ යා කරන්නේ බයලජ්ජා සහිතව තමන් හිතපු ඉදurang দমনය කරගන්න තැනකට එනවා නිකන් කලබලයකටපත් වෙච්ච ඉබ්බෙක් වගේ. ආන්නේ ගතියට එනවනම් ඒ පුද්ගලයාට ඒ අශ්ලෝක ධර්මයේ කම්පා වීම વિશે ඉතර කලබල වෙන්න දෙයක් නෑ. දරුවචාන්සේ සඳහන් කරනවා මහා ඉඩෝරේක ඉබ්බෙක් හඳේලියේ ගලක් කුරුවිලා ඉන්නකොට කෑම හොයාගෙන යන හිවලෙක් ඇවිල්ලා හොඳ මේ මස උලක් හම්බුනායි කියලා එයා අර පැත්තෙන් ඇවිල්ලා හොස්ස කරනවා මේ පැත්තෙන් ඇවිල්ලා හොස්ස කරනට ඉබ්බ කරන දේ ඇතුළට ගන්නවා. ඒතර ඉබ්බගේ කොරස් ටික විතරයි එළියට එන්නේ. ඉතින් අර හිවල බලාගෙන ඉන්න කොයි වෙලාවක හරි නිකන් බෙල්ලෙලට තම බෙල්ල කන්‍යම් කියලා. අතක් දැම්මොත් අත කන්‍යම් කියලා. මේ කාම ලෝකයේ කියලා කියන්නේ ඔන්න ඔය වැනි අනතුරු තැනක බෙල්ලෙලියට දාන මිනිහට කියන පුත්තජනයයි කියලා. රහතන් වහන්සේ කියලා කියන්නේ එයා දන්නවා එළියට ගියොත් මේ හිවල බලාගෙන ඉන්නේ. ඒ නිසා ප්‍රසාරණය කරන්නේ අකුල ගන්න. අන්න ඒකට කියනවා සංස්කාරයන් વિશે මේ මුළු ලෝකෙම සංස්කාරයන් වලට මේ පැනලා දෙනවා කියලා වචනයක් තියෙනවා. අපි ඒක සිංහල කියන්නේ පැනලා දෙනවා. වැඩිම වැඩි කරන්න උත්සාහ කරනවා. ඉතින් හරියට ඉස්සලා මම පැනලා ගන්නම් කියලා පැනලා දෙනවා. ඒක හරියට හිවලෙක් ඉන්න තැන. ඉබ්බා. තමංග අඳු ටික පුප්පන්න හදනවා. බුදුජානනාංශය අපට දීලා තියෙන দমনය මොකද්ද? මේ මායя අපි කොයි තැනකින් හරි මාන්න එළියට දාපු ගමන්, තෘෂ්ණාව එළියට දාපු ගමන්, මම එළියට දාපු ගමන් බෙල්ල ළඟින්ම අල්ලනවා. ඒ නිසා ඒ කොච්චර ಗುಣ තිබුණත් අකුලගෙන ජීවත් වෙන්න පුළුවන් ගතිය තියෙනවා නම් එයාට මේ ලෝකෙ කොච්චර විසම ලෝකෙ තිබුණත් භයානක අපි කිව්ව සැලසුම් තියෙනවා කුමන්ත්‍රණ තිබුණා කිසි දෙයක් වදින්නේ මොකද කිසි කෙනෙකුට අභියෝගයක් කරන්නේ පින්දසටම් කරපු කුරුළු පිහට්ට වගේ එයා ඇකිලිය ඇකිලිය ඇකිලිය ඇකිලි පස්සෙන් පස්සට තමයි එන්නේ. නිසා භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන්සේ දීලා තියෙනවා ශ්‍රමණ ගුණයක් විදියට කුක්කුච්චති කියලා. මොනවාරි ප්‍රශ්නයක් ආව ගමන් ඒක බාහිරට පැනලා උත්තර දෙන්න බෑ මම හොයලා බලලා කියන්න. ගුරු ආමතුරුගෙන් අහලා කියන්න. අනික සහෝදරගෙන් අහලා කියන්න කියලා මේ ප්‍රශ්නයට මම තමයි මේකට දක්ෂයා මට කරන්න පුළුවන් කියලා යන්නේ නැහැ. හැම වෙලාවෙම කුකුස් කරනවා. ඒ පස්සට පියවරක් තියෙනවා. මොනම දෙයකටවත් හිතරට මෙන්න මෙහෙම නැතුව මේ ඉදිරියට පැනලා දඟලන එක තමයි මාර්යාට ඉස්සලාම අහුවේ. ඒක නිසා ඒ භික්ෂු ගුණ එහෙම නැත්නම් යෝගාචර ගුණ කියන්නත් පුළුවන් ලැජ්ජී කුක්කුච්චති. ලැජ්ජී ගතිය තමයි ශාසනය රකින්නේ. අලජ්ජී වජ්ජි පුත්‍රක භික්ෂුව නිසා තමයි ශාසනය නාස්ති වුනේ. ඒගොල්ල හැම වෙලාවෙම එළියට පැනලා හැම දෙයකටම ප්‍රමුඛතාවය ගන්න හදනවා මූලස්සනේ ගන්න හදනවා. ගන්න හදන එක නම් මායයට කෙලින්ම අහුවෙන නිසා ලැජ්ජී කුක්කුච්චක ගතිය පේන සමාජශීලී නැති ගතියක් විදිහට වෙනවා. පසරදින ගතියක්. නමුත් ඒක තමයි ඒක නෑතර පුරුදු කරගත්ත භාවනාවෙන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. භාවනා කරන කෙනාගේ ඉබේ මේක එන්න පටන් ගන්නවා. එයා කවදාකවත් මොනම දෙයකටවත් ඔය පැනලා දෙන ගතිය නෑ. න සම්පසාරීයති ගතිය. ඒක එනකොට යාට තේරෙනවා මේ Brahmacharyaක් මම රැක්කනම් ඒ Brahmacharya මන් රැක්මේ ලාභ සත්කාර සම්මාන දිලෝක සම්පදානි සංස සඳහා නෙවෙයි. මම මේ අමාරු මේ බුදුහාමරෝ පෙන්න මේ තාදී ගුණේ දිනු කරන්න හදන මම මේ Brahmacharya රකින්නේ සීල සම්පදානි සංස සඳහාත් නෙවෙයි. මම මේ මේ Brahmacharya රකින්නේ සමාධි සම්පදානි සංස සඳහාත් නෙවෙයි. මම මේ Brahmacharya රකින්නේ මේ ඥාන සම්පදානි සංස සඳහාත් නෙවෙයි. මම මේ රකින්නේ අකුප්පා චේතෝ විදිහට නොකිපි ජීවත් වෙන එකදී. කිපෙන්නේ නැහැ මොන දෙයකටද මේකට බුදුහාම තව ලස්සන වචනයක් පාවිච්චි කරනවා අපන්නක ප්‍රතිපදාව අපන්නක කියන්නේ මුන්නම දෙයකටවත් විරුද්ධ වෙන්න එපා මේකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා මේ අවිරුද්ධ ප්‍රතිපදාවේ ගත කරන මිනිසයාට නෝන්ජලයි කියන නම නම් එනවා බය ආදු එකයි කියලා නම එනවා හැබැයි වැටෙන්නේ නැහැ කවදාවත් පැනලා දෙන්න හදන එකට තමයි මේ ඔක්කොම ලෝකේ ප්‍රශ්න තියෙන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ මුළු ත්‍රිපිටකයම හදාරපු එක්කෙනෙක් කතා කරලා තියෙනවා මේ බුදුහාමුදුරෝ කියන මේ අපන්නක ප්‍රතිපදාව සිංහලට දාන්න එක අවිරුද්ධ ප්‍රතිපදාව කියලා මේක තමයි සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ මේ කට්ටියගේ මොකක් හරි එකතුවක් තියෙනවා නම් සාමීචි කරගෙන අපි ඔක්කොම මෙහෙම කරමු කියලා ඒකට එකඟ වෙන්න ඉච්චරයි. ඒකට තමයි විරුද්ධ වෙන්නේ නැතුව අවගොල්ලන්ගේ මොකද්ද විවස්ථාව මෙතන තියෙන ආච්චරයි. මේ විවස්ථා හදන්නයි මේගොල්ලෝ හදන්නයි ඉන්න ඕනේ අපි මෙතනම හැමදාම ටැග් ගහනවා. මේ වරුවට ආපු මට මොඩ විවත උඹලගේ විවත මේ වෙන ආ ඉඳලා ගියා. අපි ගමේ පැත්ත කතාවක් තියෙනවා. වරුවේ හීයා වරුවේ හීයට ආපු එකාට මොන ඉංගම් බැලිල්ලද ඌ ආන වරුවේ හීය කළ ඵලයක්. අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට මේ ලෝකෙ හදන්න නෙවෙයි මේ ඉන්න පිස්සු පිහට්ට මොන හරි සමිතියක් විවස්ථාවක් හදලා තියෙනනේ. මේ පිස්සු පිහට්ට වෙන දන පිස්සු පිහට්ටෙක් වගේ ඉඳලා ඵලයක්. එච්චරයි. ඒතකොට කිසිම පිස්සු ඔක්කොම සලකනවා. අපිට වගේ ඌටත් පිස්සු කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක අඩිකාට යන්නේ තව පිස්සු පිටට ගාවට. උන් එතන විවස්ථාව කරනවා. එක විවස්ථාවකත් ස්ථිර නැහැ. මේකට කියනවා සාමීචි ප්‍රතිපන්න භික්ෂු ගුණයක්. යම් සාමීචයක් තියෙනවා. වැඩි ඡන්දෙන් පත්‍ච්ච එකක් තියෙනවා. ඒක පිළිගත්ත එච්චරයි. මේකට කියනවා අරණ ප්‍රතිපදාව කියලා. අරණ කියන්නේ රහණ කියලා කියන්නේ රණ්ඩුව. කිසි කෙනෙක්ට දහපා දෙන්න යන්න එපා. අපිට මොනවද ඕනේ කරන්නේ? පුළුවන් නේ දෙන්න. එහෙම නැත්නම් නෑ උඹ මට ගහනවා උඹ ගහපන් ඉච්චරයි. මොනම දෙයකටවත් එහෙම කියන්නේ නැතර ඉප කට්ටගත්තට ගත්තා වගේ හිටියොත් මොනම වෙලාවකවත් ඊර්තුගුණේ හානියක් වෙන්නේ නැහැ. ආහාරයෙන් හානියක් වෙන්නේ නැහැ. තමන්ගේ හිතෙන් එන චේතනාවලින් හානියක් වෙන්නේ නැහැ. කර්ම ශක්තියෙන් හානියක් වෙන්නේ නැහැ. එන දෙයට විරුද්ධ නොවි දැන් කර්මයක් ඇවිල්ලා ප්‍රතිසන්දෙනවා කියලා කියන්නකො. භයානක ලෙඩක් හැදෙනවා. අපි දන්නවා මේක මේ මොකකින්වත් විශ්වාස කරන්න බෑ. ඉතින් හරි ඕකට මැරෙන්නේ. අඩු ගානේ අලුතෙන් කර්ම රැස් නොකරගෙන ආ මේක එහෙම වුණාට කමන්නේ කියලා අනුයාත වෙන එකට කවුරු මොනවා කිව්වත් කවුරු කිව්වත් මේක නෝන්ජලිය හොම් බෑ මේකට මෙහෙම කරන්න ඕනේ කියලා හොඳට මතක තියාගන්න එහෙම කියනවා නම් ඌට ඒකේ කට ගැස්මක් ඇති. අනිවාර්යයෙන්ම ඌට ඒ විනය පත්‍රයක් තියෙනවා මේ වැඩි අමාරු වැඩි එකයි කීයකට කඩ ගන්න. නැත්තම් කාටවත් එහෙම කැක්කමක් එන්නේ නැහැ. මේ ලෝකේ ඒ කියලා තියෙනවා ගෙවල් හදන ගෙවල් වල හදන ඇල්සේසන් බල්ලන්ට පුදුමාකාර ලෙඩ තොගයක් කියනවා ඇල්ස් ඒකට වෙටන වෙටනරිස් ડોක්ටර්ස් වදිනවා ස්පිරිතාලේ කැල් වල් බල්ලෙකුට හෙම්බිරිකාවක් හැදුනා කියලා ඉතිහාසයක් තියෙනවද කියලා අහලා තියෙනවා කැලේ ඉන්න වල් බල්ලෙකුට කවුරු හරි හෙම්බිරිකාවක් හැදලා දඟලලා තියෙනවා කියලා පොතකවත් තියෙනවද නෑ මොකද වෙටනරි සර්ජන්ලා නෑ එච්චරයි ඒකේ කියලා තියෙනවා මේ ඔය ජාතක කතා ගැන සඳහන් කරපු ඔය ලංකාවේ හිටපු සයිකියාට්‍රික් කෙනෙක් ඒ කියන බුදුජානනාංශගේ පරණ අතීත ජාතක කතාවල මේ මේ කැරක්ටර්ස් තියෙන්නේ මෙන්න මේ සයිකියාට්‍රික් ඩිසීසස් තිබිලා තියෙනවා ඒ ජාතක කතාවේ බෝසතාන් වහන්සේට කියලා. ඒ ඔක්කොම ඇනලයිස් කරලා පොතේ ප්‍රොෆෙසර් එක ලියන්නේ කොහොමද? once upon a time there were no psychiatrists. ඒක සයිකියාට්‍රික් ඩිසීසස් නෑ. මේ හැම කෙනෙකුම සාත්‍රයක් හදාන තියෙන්නේ කුරුළු අල්ලන මිනිහා කුරුළු දැලක් තියා ඉන්නා වගේ කවුරු හරි අමාරු වෙඩිච්චාම ඇවිල්ලා බීඩිය ගන්න. පේනනම් තද අනුකම්පාවකේ තද ඕනාගේ ඔය හොඳම දේ අකුල ගන්න කට්ට. අපන්නක ප්‍රතිපදාට යන්න. අවිරුද්ධ ප්‍රතිපදාට යන්න. සාමීචියක් තියෙන ඔක්කොම අහන්න බෑ මේමයි කියලා ඒ කියන දේ කරන්න. රණ්ඩුවට යන්න එපා අරන්ට යන්න එපා. ඒකෝට මේන උපේක්ෂාව මේ සංස්කාරයන් පිළිබඳ තියෙන උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා manuss මනසක යන්න පුළුවන් ඉහළම තැන කොච්චරද කියනවනම් මාර පමු මාර පමෝහණං කියක මාරයා මෝහණයටපත් වෙනවා කියලා කියනවා මෙච්චර මේ ලෝකයා අල්ලගෙන ඉන්න මාරයා මෝහණයටපත් වෙනවා මාරයාවිල්ලා කිව්වොත් හිතගන්නේ කියලා හිතගන්න ඉවරයි විරුද්ධ ප්‍රකාර කරොත් තමයි එයා අපිට යුක්ති පසින් ගන්නවා ඉඳගන්න කිව්වොත් ඉඳගන්න ඉවරයි. බුදුරජාණන්සේ ආලෝක দমনය කරුවේ එහෙමයි. බහමම yes sir තවස. අලෙන් ඇතුළට yes sir ආපහු වාඩිලා. ආයෙත් බහමයි නේ. ආයෙත් වරෙන් ඇතුළට තුන් සැරයක් කෑවට පස්සේ කියලා දුන්නාසේ වාඩිලා කිව්වා බහපයි නෑ වයින් නෑ දැන්. ගානම බෝසල දක්වල නෑ පුළුවන් නම් ගාපන්. අර ඉස්සෙල්ල සැරේ තුන් සැරයක් අනුයාත වුණාට පස්සේ ඒ අකාර්ය වුණත් අනුකම්පාවක් තමන්ගේ පැත්තට එනවා. ඒක නිසා අපි මේ වෙලාවේදී ඒ කරන්නේ ඒ මොනසලට යටපත් වෙලා බයපත් වෙලා නෙමෙයි තියෙන්නේ. මේ తాවකාලික මේ පොඩි දෙයද මොනව ගහපාදේ. භ්‍රමචර්යය රකින්නකොට මේ ඔක්කොම සංස්කාර බව දන්නවනම් ඔක්කොම ඇතිව නැති වෙන දෙයක දන්නවනම් මේකේ මොනව ජය ගන්නද අපට? කොයි බල කොයි තැනක අපි අධිකාරිය පිහිටවන්නද මේ මේ ඉස්සර වෙන මේක ශීඝ්‍ර වෙනස් වෙන දේ. ආන්න ඒ බව දන්න කෙනාට කියනවා ඒ නොකැපෙන චේතෝ විමුක්තියක් නොකිපෙන එකක්. මොකද හැම වෙලාවෙම තියෙන්නේ ළඟ තියෙන්නේ විරුද්ධ නොවීමේ ප්‍රතිපදාව. රණ්ඩු සරුවල් නොකිරීමේ ප්‍රතිපදාව. එහෙම නැත්නම් සාමීචයක් දැන් යමන් යනකොට ඒ කට්ටිය ගත්ත එකඟතාවයක් තියෙනවනේ. ඒකට එකඟ වෙන්න ගිය ගමන් කිසි තැනක ප්‍රශ්නයක් නැහැ. නිසා කියනවා ඒක මහායාන බුද්ධ ආගමේ ඒක වතුර වගේ වෙන්නේ කියලා. <coughs> තමයි වක්කරව භාජනේ හැදී ගන්නවා මිසක්කා වතුර කවදාකවත් කියන්නේ මට අඩිය සමරව තියෙන්න ඕනේ කෝණාකාරව තියෙන්න මොකක්වත් නැහැ. දාපු භාජනේ වතුර ගන්නවා. මතු පිට හැමදාම ලෙවල් කවදාකවත් රන් කරන්නේ. ඒ නිසා මනස කවදා හරි අපි භාවනාවෙන් හදාගත්තොත් අකුප්පා චේතෝ විමුක්තියට ගියොත්. එහෙම නැත්නම් මේ අසමය විමුක්තියට ගියොත් අපි තියෙන තැනට හැඩ ගැහිීමේ හැකියාව බලනවා මිසක් ආ මොනම හේතුවක් නිසාවත් මට ඕන විදිහට පරිසරය වෙනස් කරන්න යන්නේ නැහැ. වෙනස් කරන්න ගිය ගමන් යුද්ධ ප්‍රකාශයක් වෙනවා. සෝබා ධර්මය ආපහු අපිට කරදර කරනවා. ඉතින් මේකේදී වැදගත් දෙයක් මතක තියාගන්න ඕනේ. අපිට මේ වගේ පරිසරයට හැඩගැනීමේ හැකියාව උපරිම ක්‍රියාත්මක කරනකොට ඒක සිදුවෙන්නේ මට විතරයි මේක කරන්න පුළුවන්න්නේ තව කෙනෙකුට මේක කරපන් කියලා කීමේ අයිතියක් අපිට නැහැ. ඒ නිසා පෞද්ගලික දෙයක් මේක. මෙතන විතරයි ඒක කරන්න පුළුවන්න්නේ අනිත් තැන් වලට එතෙන්න ගැලපෙන දේ කරන්න ඕනේ. මේ දැන් විතරයි කරන්න පුළුවන්. ඒ නිසා අකුප්පා චේතෝ විමුක්තිය එනවනම් එන්නේ මම දැන් මෙතන විතරයි. දෙන්නෙකුට කියන්න බෑ මේක. සර්ව සාරභෞම විදිහට ඕන තැනකට හරියන්නේත් නෑ මේක. හැම කාලෙටම හරියන්නේත් නෑ. අදගත්ත මේ අපන්නක ප්‍රතිපදාව හෙට පාවිච්චි කරනකොට ඒ තැනට ගලපෙන විදිහට කරන්න. අන්නේම වෙනස් වීමේ හැකියාව තියෙන මානසිකත්වයක් නැත්තම් පරිණාමයක් තියෙන්නේ මනුස්සයාට විතරයි. ඒ නිසා මනුස්සයා මුළු ලෝකයේ හැම තැනම ජීවත් වෙනවා. අනික හැම සතෙකුටම යහට ආවේනික පසුවිමුක් උපස්තරයක් තියෙනවා. ඒක විතරයි වැවෙන්නේ. මනුස්සයට ඕන තැනක ඉන්න පුළුවන්. මොකද ඕන දෙයකට හැර ගැහෙන්න පුළුවන්. ඒ නිසා අපි දරුවෙක් හදනවා නම් හදන්න ඕනේ. කාටට උපදේශයක් දෙනවා නම් දෙන්න තියෙන්නේ මේ හැඩ ගැහිීමේ හැකියාව බලන්න. දේවල් හැඩ ගසන්න යන්න එපා. Tamanට හැඩ ගැහිීමේ හැකියාව බලන්න ගියොත් එතන වෙනත් මේ පුළුල් භාවයේ ඒකෙන් ඇති වෙන මේ මුරුදු භාවය. ඒක ඇති වෙන මේ හික්මීම බුද්ධ ආදී උත්මයන් වහන්සේලා අගය කරනවා. අද තියෙන හැම විද්‍යාවක්ම කරන්නේ අපිට ඕන විදිහට පරිසරය වෙනස් කරන්න හදනවා. අපිට ඕන විදිහට ඊටුගුණේ වෙනස් කරන්න හදනවා. කෑම වෙනස් කරන්න හදනවා. මේ සෑම දෙයකම මිනිස්සයා මේ මේ මනුස්ස ලෝකේ තව ඉස්සරහා પરම්පරාවට ඉන්න බැරි තරම් වණ කරනවා. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් කේමනන්ද සෝංශ ඉන්න කාලේ කියනවා දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනටත් විද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව නැති කළ විද්‍යාව. මේ ගුණ හරපටත් විද්‍යාව කියලා කියනවා. දැන් කොහොමද මේක බේරන්නේ? මේක කරන්නේ පුළුවන් තරම් පරිසර වෙනස් කරන්න හදනවා. හැමදාම වද විදිනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ උඹට හැඩ ගැහෙන්න පුළුවන් හරිය බලපන්. ඉතින් ඒක නිසා මේ දෙකේ වෙනස වගේ අපි කවදා හෝ බාහිර වෙනස් කරන පැත්තට ගියොත් අපාගාමි දේවදත්ත පැත්තට ඒ පරිසරයේ කොයි යති වෙනස් වුණත් මට ඒකට හැඩ ගැහෙන්න පුළුවන් මට බුදුහාමුදුරු කියලා දීලා තියෙන එකයි කියලා ගත්තොත් අපි කුසල පැත්තට වැඩෙනවා බුදුහාමුදුරගේ පැත්තට වැඩෙනවා ඒ නිසා භාවනා කරන කෙනා හැම වෙලාවෙම බලන්න ඕනේ මේ දී ඇති පරිසරයට මට මොනතරම් ඉක්මනට හැඩ ගැහෙන්න පුළුවන්ද කියන එක අන්‍යම බලන්න පටන් අරගත්තොත් අපේ මුලේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති අලුත් පද්ධති රාශියක් ක්‍රියාත්මක වෙනවා අර පටු මානසිකත්වය වෙනුවට එතකොට තමයි බුදුරජාණන්සේ කෙලවට පැමිණලා කියන්නේ මම සරුවඥයි. මුලේ හැම සෛලයක්ම මම වැඩ ගන්න. මොකටද වැඩ ගන්නෙ? එන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් උපරිමේ මම බලනවා. මේක බෝ වෙන ලෙඩක්. කාට හරි මේක ඇති කරගත්තට පස්සේ යාට පුළුවන් තව කෙනෙකුට ඒක ආරෝපණය කරන්න. ඒකට කියනවා good vibration කියලා. ඒ නිසා භාවනා කරන හැම කෙනෙක්ම බලන්න ඕනේ අපි කොච්චර පරිසර වෙනස් කරන කතා කරනවද ඒක අපිට ගැලපෙන්නේ නැහැ. ඒව අඩු කරගන්න දේවදත්ත පැත්ත. අපි කොච්චරක් හැඩ ගැහිලා තියනවද අවශ්‍යතාවයට. අන්න ඒක තමයි අපි ශික්ෂණයක් වෙනකොට විදියට කාටට කියලා දෙන්න තියෙන. එතකොට අපි හදයි ලෝකයක්. එහෙම අපි හැදෙයි ආකාරයකට මේ යමකටද හැඩ ගැහෙන්න ඕනි වතුර වගේ අන්නේ නිහතමානී ගුණය. අන්නේ පරිසරයට අනුව හැඩ ගැහෙන්න පුළුවන් ගතිය ගත්තොත් ඒක කෙලවර තමයි සර්වඥතා ඥානය. ඒ නිසා බණ භාවනා කරන අය, බණ අහන අය, තමන් ගැන අනුකම්පා කරන අය නිතරම බලන්න දී ඇති පරිතරයට අනුව තමන්ට හැඩගැීමේ ශක්තිය ඇති වෙනවන එකට කියනවා අකුප්පා චේතෝ විමුක්තිය.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 එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරය පවතුනා. ඒ අදාචි යුක්තව අපි ettavata chati gata rajahanaana ettavata chanammehi sambandam punya sambandam සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාමතුඤ්ඤාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාමතුඤ්ඤාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාමතුඤ්ඤාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සකතං සමාගමු නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු නිපානපත්තිය සාදු සාදු සාදු